අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අද තවත් වරුසා දවසක් තවත් නිවන අපේ නිස්සරණ වනේ රාष्ट्रපතිඳාවක ධර්මදේශන අවස්ථාවක් ඉතින් ශිලූම දෙනා වහන්සේලා උපාසක මහතුරු ඒ සඳහා ධර්මදේශන සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ අරහං කීනාසවෝ කුසිතවා කටකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපි නිබ්බාණං නිබ්බානතෝ අ비ජානාති තී කෞරණීය සංගරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සබ්බදම් මූලපරියායේ තාමත්ම ඒ සියුම්ම ගැඹුරුම නැත්තම් සංකීර්ණ ගැටළු ස්ථානෙටයි අනුපිළිවෙලින්පත් වෙලා තියෙන්නේ පියවර 24කින්. පියවර 24 ඒවා තුනක් වට තුනක් දැන් කරකෝලා තියෙනවා. ඒ නිසා අපිට මේ මුලින් මුලින් සඳහන් කරපු කොටස් හරහා මේ ඉස්ලාම පෙන්නන මේ පාඨවි කියේ යෝගාවචරයා මේ ජීවිතය සහ තමන්ගේ කය තීරුම් ගැනීමට පළවෙනියෙන්ම උපමානයක් විදිහට ගත්ත මේ උප්පන ගතිය කක්කල ලක්ෂණය කක්කලත්ත ලක්ෂණය මේ ගොරෝසු ගතිය කියන මේ පටවි ස්වභාවය දිහා ක්‍රියාත්මක කරන ආකාරයේ සහ ඒක ක්‍රියාත්මක වෙනකොට සහ ඒක නිමාවටපත් වුණාට පස්සේ කොහොමද මේ පටවිය විද්‍යාවට මේ පෘථිවි සංඥාවෙන් පොළව සංඥාවෙන් පටන් ගන්න එක පටවි භාවය, පටවි ස්වභාවය, පටවි ගතිය කියලා තේරුම් අරගෙන ඒකේ මේ අජ්ජත් බහිද්දා කියලා වෙනසක් නැහැ. අජ්ජත් පටවි ධාතු, බහිද්දා පටවි ධාතු, පටවි ධාතු රේවේසා. එළිය තිබ්බත් පටවි ධාතුව පටවි ධාතුවමයි, ඇතුළේ තිබ්බත් පටවි ධාතුව පටවි ධාතුවමයි, පටවි ධාතු පමණයි. ඕකේ ඔය මේ කෑල්ල මගේ මේ කෑල්ල මගේ නෙවෙයි කියාගත්ත තැනදී තමයි ප්‍රශ්න තියෙන්නේ. පටවි ධාතුව එහෙම දන්නේ නැහැ. ඒකේ කොටහක් කවුරු හරි අල්ලගෙන මේක මම කියාගෙන ඉන්නවා කියලා. ඒකේ අජ්ජත් බහිද්ද එහෙම වෙනසක් නැහැ හැසිරෙන්නේ එක විදිහට. ඉතින් යම් කිසි කෙනෙක් ඒ කොටහක් අල්ලගත්තොත් ඒ කොටහේ වෙනස් වීමට අනිත්‍යයට ඒ කෙනාත් ඇවෙනවා. ඒ කෙනා දුකටපත් වෙනවා. කවදාරු මේක පටවි ධාතු ස්වභාවය එහෙම නැත්නම් ඒකේ වගවීමක් නැහැ ඒක ක්‍රියාත්මක වෙන්නේ අප්‍රාණික වස්තුවද සප්‍රාණික වස්තුවකද ස්ත්‍රියාව කරගේද පුරුෂයෙකුගේද නිවන් දැකලා නැද්ද කියලා පඩවි ධාතුවේ කිසිම වෙනසක් නැහැ. ඉතින් අපි කොච්චර වීර්ය කරා සද්ධාවන්ත වුණත් සතිමන්ත වුණත් සමාධි ප්‍රඥා තිබුණත් පඩවි ධාතුවට මොනම පණිවිඩයක්වත් දෙන්න විදියක් නැහැ. නමුත් එයාගේ පණිවිඩය ගන්න තමයි අපිට මොළ ධාතුව තියෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගත්තාම පටවිය මගේ කියා ගන්න වෙනුවට පටවි ගතිය, පටවි භාවය, පටවි ස්වභාවයට ගියාම නිවන් දකපේ කරන නැති කරන දෙකම එක්කයි. පටවි භාවයේ ස්වභාවය වශයෙන් ගන්නවනම්. ඉතින් අපි ඒකට බය නිසා තමයි එව නැත්නම් ඒකට තියෙන අසතුට නිසා තමයි මේ මගේ කොටහ වෙන් කරගෙන ඒකට සැප දෙන්න අපේ කොටහ වෙන් කරගෙන ඒකට සැප දෙන්න මේ අමුඩ ගහගෙන මේ තටවන්නේ. නමුත් මේ පටවි ධාතු එකක්වත් පායින් කරන්නේ නැහැ. ඉතින් කවදා හරි ඒක තේරුම් ගත්ත දවසේ එයා පටවිය නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති කියලා පටවිය ගැන අභිනන්දනය කරන්නේ. අභිනන්දනය කරන දෙයක් නැහැ. මොකද පටවිය අපි අභිනන්දනය කෙරුවත් නැතත් එයාගේ හැතිරීම කිසිම වෙනසක් නැවුවත් න්‍යාය ධර්ම පමණයි. ඒවා ලෝක න්‍යාය ධර්ම වලට වැඩ කරනවා. ඉතින් අපි තේරුම් ගත්තොත් කොච්චර පණිවිඩය දෙන්න ගියත් ඒ පැත්තේ පණිවිඩය ගන්නෑ. වැඩක් නැහැ. කියලා ඒක අභිනන්දනය කරන්නේ. අනේ මගේ පටවි කොටාම ලස්සන කෙරුවා අනික් පටවි කොටා ලස්සන නෑ. මට හම්බෙනකොට මෙහිමයි මම දැන් මෙතෙන්ට ගෙනල්ලා තිනවා. මම මෙතෙන්ට ගෙනියනවා කියලා අභිනන්දනයක් කරන්න බෑ. ඒ වගේ අභි අභිවදනයක් කරන්නත් බෑ කියාපන්නත් බෑ. මේ මගේ රූපේ මම ලස්සනට පිරිසිදුවට නිට්‍ය පිළිවෙලට තියාගෙන. අනික් කට්ටිය එහෙම නෑ. මම විතරයි. කියලා එහෙනම් අනිකට අනේ ලස්සන තියාිනව මට බැරි වුණානේ මගේ කය මගේ ජීවිතය හරියට හදාගන්න කියලා ඔය මොන જાතියෙන් පටවි જાතිය පටවි ධාතිය පිළිබඳව අපි කටමැත දොඩ වැව්වත් පාපෝ මේ මේ කට්ටච්චෝලි කතා කරලා කරත් පටවි ධාතුව මායින් කරන්නේ ඒ නිසා අපි වදනයක් කරන්න යන්නෙත් නැහැ නාජ්ජෝ සායිතිට මේක මගේ අපච්චි දීපු පටවි ධාතුව කියලා ඒකට රිංග ගන්න යන්නෙත් නැහැ මේක මම ගන්න හදන ඊටම මේක විකුණන්න හදන ඊටම කියලා මේ ඉඩමත් එක්ක පටවි ධාතුව පටලව ගන්නෑ. පටවි කියලා කියන්නේ තද ගතිය. කොයි ඉඩමේ තිබුණත් එකයි, කොයි ඉඩමේ තිබුණත් එකයි, ඇතුළත තිබුණත් එකයි, පිටත් තිබුණත් එකයි, ප්‍රිය වුණත් එකයි, අප්‍රිය වුණත් එකයි, ළඟ වුණත් එකයි, දුර වුණත් එකයි, අතීතනාගත පච්චුප්පන්න කොයි එකත් එකයි. අන්නේ මේ විදිහට මේ පටවි ධාතුව කියන එක පිළිබඳව හෝ කෙනෙක්ගේ ජීවිතයේදී, භාවනා ජීවිතයේදී ප්‍රතිපදාවේදී යම් විපරිණාමයක් සිද්ධ වෙනවා නම් ඒකේ ලස්සන දේ තමයි ඒ පුද්ගලයාට ඒ චිත්තක්ෂණයේදී මකාලිකෝ වැටහෙනවා මම පටවිය විකරේ ක්‍රියාත්මක නාකාරයේ රැල් බුරුල් වීමක් වෙනවා. හැකිලි දිගෑරීමක් වෙනවා. දෙක වෙනකොටම අනිත් ඔක්කොටම තේරෙනවා. හරියට නිකන් පටවි ධාතුරත් තේරෙනවා වගේ. පටවි ධාතුව හතර hinaවෙන් එකක් hina වෙනවලු. මේක ඉන්නකන් ඉඳන් අල්ලා අල්ලා ඉඳලා අන්තිමට මේකට රියන් හතරක් විතරයි උරුම උනේ මිනිවල කපන්නේ. ඉන්නකන් මේකයි වැඩිම පැලිනියට මාරු කරනවා. අරක අල්ලන්න හදනවා. මේක දෙන්න හදනවා. මේ කුණු හරප කර කර ඉඳලා මැරිච්ච දවසේ පටවි ධාතුව හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙනවලු. අනේ මේක දැන් අර රියන් හතරේ වලේ වැටිලා ඉන්නවා. ඉන්නකන් දඟලපු දැකලි. අදියට කවිකාරයා ශ්ලෝකකාරයා මේ පටවි ධාතුවට පණ දීලා hina වෙනවා මේ පුතත් ජනේ මරුණට පස්සේ. ඉතින් ඒක නොවීම සඳහා රහතන් වහන්සේ පටවි ධාතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නාභිවදති නාභිනන්දති නාජ්ජෝ සායිතිට්ඨති මේක අභිවදනය කරන්නෙත් නැහැ. මේ මගේ සිංහල ජාතික උරුමේ දේශය මොන බයිලාවක්වත් නැහැ. අපච්චිට තියුණු ඉඩම් මෙච්චරයි මම මෙච්චරක් ලොකු කරා. නැත්තම් අපච්චිට මෙච්චර ඉඩම් දෙනවා මම තේරම කාබාසිනිය කරලා ආප්පගෑව සූදු කෙලියා. එහෙම කතාවක් නැහැ. අභිනන්දනයක් නැහැ. අභිවදනෙකුත් නැහැ. නාජ්‍යෝ සාහිත්‍යෙත් මේකට රිංග ගන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට අපි හිතුවොත් මේ බණක් අහන වෙලාවක හරි හිතේ මේ බණවල තියෙන වටිනාකමක් කල්පනා කරන වෙලාවකේ ඔය බණ කණ්ඩද කියලා විසි කරන වෙලාවක හරි එහෙම නැත්නම් භාවනා කරන වෙලාවක හෝ තමන්ගේ කායට හිත දාලා එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් මේකේ තියෙන දදගතිය තේරුම් ගත්තයි කියලා හිතමු. ඒක එක ඒකට කියනවා තදංග වශයෙන් එක චිත්තක්ෂණයක ආමේ ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ තද ගතිය තමයි පටවි කියන්නේ කියලා චිත්තක්ෂණයක් දැනගත්තා නම් ඒ දැන ගැනීමයි මේ පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ පජාපති දේව බ්‍රහ්ම ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ ආදි වශයෙන් ගෙවම් කරලා අන්තිමට අද විස්තර කරන්න හදන මේ නිබ්බාණයත් තදංග වශයෙන් බුද්ධ විඳිනකොට අරකමයි. ඒ වෙලාවේදී පටවි ගතිය පටවි ගතියේ තියෙන මේ කක්කලත්ත ලක්ෂණය තද බව තද ගතිය තද ස්වභාව දන්නවනම් ඕක තමයි නිවන කියන්නේ. ඒ නිවනට කියනවා තදංග නිබ්බුති කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවේ තද ගතිය වැටහිලා ඒකන අභිනන්දනය කරන්නෙත් නැහැ, අභිවදනය කරන්නෙත් නැහැ, අජෝසනය කරන්නෙත් නැහැ. ඉස්සල්ලාම ඇත්තට මෙහෙම වෙනකොට නම් අභිනන්දනයක් තියෙනවා. අනේ අද අන්තම් මට මම ඉඳගෙන ඉන්න කය වැටුණා. මම ඇවිදිනකොට පොළොමේ විලුඹ හැප්පෙනවා වැටුණා. ලේවකේ හරහා ඇඟිලි දක්වා විහිදෙනවා තද ගතිය වැටුණා. ගලක් පෑගෙනකොට නැද්දකින් කියලා කියුණා. කුරුළු පිහට්ටක් පුළුන් කෑල්ලක් පෑගෙනකොට එහෙම නැත්නම් රිලාවකේ කක්ක බෙට්ටක් පෑගෙනකොට මෘදු ගතිය වැටෙනවා. ඕනේ එතකොටත් තේනවා දැන් නම් කතා දෙකක් නැතුව මේ හිතේ එකක් නෙවෙයි ඇත්තටම පෑගුණයි කියලා. අන්න ඒ වගේ වෙලාවක තමයි තේරෙනවනේ දැන් තමයි මේ පාඨවි ගතියේ තියෙන මෙලෙක් ගතිය සහ තද ගතිය, ගොරෝසු ගතිය සහ සිනිදු ගතිය, බර ගතිය සහ හැලු ගතිය වැටහෙන්නේ කියලා ඔච්චරයි නිවන කියන්නේ. හැබැයි ඒ නිවනට අටුවාචාර්ය වංශල නමක් දීලා තිනවා තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ විතරමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ චිත්තක්ෂණෙත් වෙන කතාවක්. ඊට ඉස්සලා චිත්තක්ෂණත් වෙනදා. තදංග කියලා කියන්නේ ඒ ක්ෂණ මාත්‍ර වශයෙන් මෙන්න තද ගතිය මෙලෙක් ගතිය මට වැටුණා. ඉතින් මේ විදිහට මේක ආපෝ ගතිය වැටෙන්නත් පුළුවන්. දැන් මේ වහින වෙලාව එළියට ගියාම දැන් ඇඟට වතුර වැටෙනවා. දැන් නායට හොටු ගලනවා. දැන් පයට සීතල වැටෙනවා කියලා ඒ වැටෙන වෙලාවෙම මේක පටවි නෙවෙයි. මේක ආපෝ ගතිය. මට එක පාරකුත් නියුමෝනියා හැදිලා තියෙන්නේ. මේක හරි නෑ. ආපහු කකුල වසර තියාපන් මේකට විවෘත වෙන්න එපා කියලා ඒ තීරණ තීන්දු කෝක වේතත් මේ තෙමෙනකොටම සීතල වෙනකොටම මේ තමයි ආපෝ ගතිය තියෙන ආබන්ධන ලක්ෂණය සහ පග්ඝරණ ලක්ෂණය. පග්ඝරණ කියලා කියන්නේ සීම ආදී දේවල් වැగిරෙනවා. ආබන්ධනය කියලා කියන්නේ උගුරට එහෙම වතුර උනච්චාම කහනවා. කහලා කුයි කුයි ගන්නවා. ඒවට කියන ආබන්ධන ලක්ෂණය කියලා. එහෙම නැත්නම් ආලුව අග්ගලා හදනකොට අර දාන පැණි ටිකෙන් අර අලු අකුඩු ටික එකට බැඳලා තියාගෙන ඉන්නවා. ඒ හැඩේ ආරම්භ දෙනවා. ඒකට කියනවා ආබන්ධන ලක්ෂණේ, බන්ධන ලක්ෂණේ. ඉතින් මේක එනකොට මේ තියෙන්නේ පාඨවි නෙවෙයි. මේක ආපෝ ලක්ෂණය කියලා හරියට මෙතන තේරුම් ගත්තනම් අභිනන්දනේ, අභිවදනේ, අජෝසනේ නැතුව ඒකටත් කියන්න පුළුවන් තදංග නිබ්බුති නැත්නම් තදංග පාඨවි. පදංග ආපෝ තේරුම් ගත්තා කියලා. ඉතින් මේ දේ ධර්ම කොටාශයක් වශයෙන් චින්තන රටාවක් වශයෙන් ආගමක් වශයෙන් නැතුණට හැම කෙනාම තේරුම් ගන්න තියෙනවා. ඒක කිසිසේත්ම කාටවත් අලුතෙන් ගන්න දෙයක් නැහැ. අපි මේකට නංවනන් දාගන්න නිසා තමයි අපි මේක නිවන බවක් හෝ ආධ්‍යාත්මික බවක් හෝ දාර්ශනික බවක් දන්නේ නැතුව ඕක කාටවත් තේරෙන්නේ නැති මේ පුළුන් කැල්ලක් මෙලෙකයි ගල්කටයක් තදයි කියන එක තේරෙනවා. නමුත් මේ පුළුන් කැල්ලයි ගල්කටේ පැත්තක තියලා තද බව සහ මෙලෙක් බව තද ගතිය සහ මේ මෙලෙක් ගතිය නැත්තම් තද ස්වභාව මෙලෙක් ස්වභාව දෙකේ වෙනසක් තිබුණට ගලේ පුළුන් රොදකයි නැත්තම් කුරු පිහට්ටකයි දෙකේම තියෙන එකම තප්පටවි ගතිය කියලා දන්නවනම් මේ වස්තුවෙන් පැත්තකට දාලා අපි ඒකට දාලා තිබුණ නංගන පැත්තකට දාලා ඒකට කියනවා අපි ඒ පටවි ගතියේ එක පැත්තක් අස්පනා අපිට අකාලිකවම තේරුම් ගත්තා ඒකටම නිවන කියලා කියනවා ඉතින් ඒකට කරන්න දෙන්න බැරුව මේක අනම්මනම් ආලවට්ටම් දාන්නේ අනුන්ට කියාපාන්නේ අපි ඉගෙන ගත්ත නිසා. ඉගෙන ගත්ත හැම හරුපයක්ම අපිට බාධා කරනවා. අපිට අර අහිංසකව ගලක තියෙන තද ගතිය උරුළු පිහාටක ඒකේ අඩු ගතිය දැක ගැනීමට කිසිම අධ්‍යාපනයක් ඕනේ නැහැ. ඒක පරිණාමයෙන්ම බොඩි නොලෙජ් එකම අපිට අවිල්ල තියෙනවා. ඒකක්වත් අපිට ගන්න බෑ. අපි මේක දිහා බලනවා. මේ බුද්ධ ධර්මයේ හැටියට බලනවා, අසුබෙන් බලනවා, ආපෝ තේජෝ වායෝ පටවි වශයෙන් බලනවා වර්ණ වශයෙන් බලනවා సంతාන වශයෙන් බලනවා බලන්න බලන්න බලන්න ඒකේ තියෙන අර පටවි ගතියේ තියෙන අහිංසකකම ඍජු බව අස්පනා අපිට ගතිය නැති වෙලා අපි වල්මත් වෙනවා මුසුප් වෙනවා මේක කාට හරි කියන්න උත්සාහ කරනකොට කියන්න උත්සාහ කරන්නේ නැතුව අත ගන්නකොට වැඩි වෙනවා ඉතින් ඒකයි මේ තදංග නිපුතිය කියන්නේ ඒක නිවන අවබෝධ කිරීමයි පටවිගතිය අවබෝධ කිරීමයි දෙකම එකයි ඉතින් අන්න ඒ විදිහට මේ පටවි ආපෝ තේජෝ ක්‍රමයට 24ක් ගෙවම් කරලා ගිය පාර කරපු සබ්බං කියන සියල්ලම දැකගෙන ඒ සියල්ල විශේෂයි සබ්බං සබ්බං වශයෙන් තේරුම් ගන්නවා මිසක්කා ඒක මට ආඩම්බරයක් කරන මගේ කරගෙන මගේ ආත්මේ කරගන්න නැති වෙන්න කලාව දන්නවනම් අපි කියනවා සබ්බං කෙරෙහි විමුක්තිය ලැබුවයි කියලා. සබ්බං කෙරෙහි නිවනක් ලැබුවා. සබ්බං කෙරෙහි ආතතිය දුරු කරා. සබ්බං කෙරෙහි අසහනෙ දුරු කරා. ඒ මොකද ඒක දැනගෙන අතෑරියා. දැන් ඊට පස්සේ තමයි නිබ්බාණන් තියෙන්නේ. ඒ නිබ්බාණන් ගැන කතා කරනකොට රහතන් වහන්සේ නාභි වදති නාභි නන්දති නාජ්ජෝස තිට්ඨති කිව්වහම බුද්ධ ආගමේ කට්ටියට හරි අප්සෙට් මෙච්චර දුෂ්කරව ලබාගත්ත මේ නිවන ඇයි අභිනන්දනය කරන්නේ නැත්තේ? ඇයි මේක අභිවදනය කරන්නේ නැත්තේ? ඇයි මේක මගේ නිවන කරගන්නේ නැත්තේ කියලා මේ රහතන් වහන්සේ මේ මෙච්චර පණ එපා කියලා වැඩ කරන යෝගාවචරගේ මේ ප්‍රයත්නයේ අවසාන ඵලයත් නිකම්ම නිකම් පටවි ධාතුවට දාලා දාලා වගේ. නිකම්ම නිකම් තේජෝ ධාතුව වට්ටමන වටලා. වායෝ ධාතුවට ආපෝ ධාතුවට. මෙන්න මේක තේරුම් ගන්න ගියාම ඔය පොත්පත්වල තියෙන සහ මේ කියන්න හදන කතන්දරවල කිසිම වටිනාකමක් නැහැ. මේකේ තියෙන හුදු ඉන්ද්‍රියට අහුවෙන ඉන්ද්‍රිය සීමාවේ ඉක්මවල යන ඍජු අත්දැකීමක් තියෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි තදංග වශයෙන් මේ 24ම දැක්කත් ඒකේ අවසාන තියෙන නිවන දැක්කත් ඒ ඔක්කොගෙම දැකීමේ උත්කෘෂ්ඨම දැකීම තමයි ඒක අභිනන්දනය කරන්නේ. ඒක අභිවදනය කරන්නෙත් නෑ, අජෝසනය කරලා ඒකට රිංගගන්නෙත් නෑ. ඉතින් ඒකෙදී අටුවාචාන් වහන්සේ මේ සූත්‍රයට අර්ථකතාව දීමේදී පැකිලීමක් දක්වලා තියෙන බව අපේ කටුකුරුද ස්වාංශයේ විශේෂයෙන්ම ඒ නිවනේ නිවීම දේශනාවල පෙන්ලා මේ අපේ නිවන බේරලා මේ අන්නිවන් අන්න අගන් වල තියෙන විමුක්තිය තමයි මේ අතහැරලා තියෙන්නේ. හැබැයි අපේ නිවන අරසා කරන්න උත්සාහ කරනවා. ඒක අභිනන්දනය කළ යුතුයි, ඒක අභිවදනය කළ යුතුයි, ඒක අජෝසනය කළ යුතුයි කියලා වගේ අටුවාචාන් වහන්සේ ඇතුළේ තියෙන ඒ වැරදි මතය කියලා ප්‍රකාශයක් කරන මේක අපිටත් දෙන්න හදනවා. භාවනා කරපු කෙනෙක් පඩවි ධාතුව අවබෝධ කරන පඩවි ධාතුවෙන් විමුක්තිය ලැබුවට පස්සේ ඒ අභිනන්දනයේ අජ්ජෝසනයේ සහ අභිවදනයේ කියන එක මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කියාගන්න ගතිය අපි හිතමු අවබෝධ කරගැනීමේ මධ්‍යස්ථ පීරක් විදිහට සෝවාන් වෙච්ච එකනා ඒක සක්කාය දිටියකින් තොරව තණ්හාමාන වලින් බලනවා. මෙතෙක් තිබුණ තණ්හාමාන දිටි තුනෙන් දිට්‍ය අයින් කරලා ආයත් පටවි ධාතුවත් එක්ක භාවනා කරනවා ඒක මගේ කියා ගන්න නැතුව හැබැයි මම කියනවා මගේ ආත්මය කිය. මගේ කියා ගන්න නැහැ. එතකොට එයාට පේරෙනවා අර කොකු තුනෙන් දෙක එකක් ගැලවිලා තියෙනවා. හරියට කනප්පුවේ කකුල් තුනෙන් එකක් ඔද්දල් විලන්ත කඩලා ගිහිල්ලා. එතකොට කනප්පුව කෙලින් කරන්න ජග් ගහන්න ඕන. ඉතින් එතකොට එයා මේ සාමාන්‍ය ලෝකයේත් එක්ක ඉන්නකොට හුඟක් විවහාර කරන පාවිච්චි කරනවා මේ ලෝකයා හිතන විදිහට එයා දන්නවා මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන දේවල් ප්‍රපංච කිරීමේදී අඬු තුනක් තියෙනවා සාමාන්‍ය පෘථජ්ජනයට සෝවන් එකනගේ අඬක් කැඩිලා. සක්කාය දිට්ඨිය නැහැ. එතකොට තණ්හා මාන දෙකෙන් අල්ලනවා යා. ඉතින් අන්න ඒ ඇල්ලීමයි පෘථජ්ජනයාගේ ඇල්ලීමයි අතර වෙනස පෘථජ්ජනයට තේරෙන්නේ නැහැ. සෝවන් වෙච්ච එකනට තේරෙනවා අසවලා නම් මේ තුනෙන්ම අල්ලනවා. මමත් අල්ලනවා. මේ අඬු දෙකකින් දැන් අල්ලන්නේ කියලා. අන්න ඒ බව අටුවාචාන් වහන්සේ උත්සාහ කරනවා මේ සෝවාන් වෙච්ච එක්කනා නිවන පිළිබඳව හෝ පටවියාපෝ තේජෝ වායෝ එම් වායෝ ධාතුව කියලා මෙතන කියන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස රැල්ල. සක්කාය දිටිකින් තොරව අල්ලනකොට යාට තේරෙනවා මේ අමුතු ඇල්ලීම. ඒක කියනවා ගසක කැපුම ගස මුල පෑදුමින් දැනේ. පානාහිය පානා අඬහැරෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීව අතන් ඇල්ලුමෙන් දැනේ කියලා මේ නෑවි ගෙදරට ආපුවම බත් කන වෙලාවේ ඉන්න කියලා වැලමිටෙන් අල්ලනවා නෑ එපා ඕනේ නෑ කියලා යනවනේ වෙන තැනකින් ඇල්ලුවොත් යන අයට යන්න බෑනේ වැලමිටෙන් අල්ලනවා ඉතින් සෝවන් වෙච්ච එකනත් අල්ලන බට්ටියක් කාලා නින්නේ කියලා හැබැයි වැලමිටෙන් අල්ලන්නේ ඉතින් අර නෑය දන්නා මේ අමුතුපත් දීම අත ඇල්ලුමෙන් දැනේ. පොඩ හිඳ බට්ටියක් කාලා යන්න කියලා වැලමිටෙන් අරන තින් යනවා යන. අන්න ඒ වගේ මේ පටවියාපෝ තේජෝ ආයෝ ගෙට තියාගෙන කන්න බොන්න දීගෙන කරන්න නම් වැලමිටෙන් අල්ලන්න එපා වෙනතරින් අල්ලලා හිර කරගන්න. අල්ලන්න පුළුවන් වැලමිටෙන් ඇල්ලුවට ගැලවෙනවා. සුවන් වෙච්ච එකන අල්ලනවා වැලමිටෙන් අල්ලන්නේ. ඒක ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ. මෝඩ තක తీරුවා වැල් ගොන්නක් පැටලා තියෙන තැනට ගිහිලා පොරොත් බෑ ඈත බදලා දීපුවාම වැලක බොළුව පොරව පැටලුනොත් ඔළුවේ වදින්න. ඒක ගහවැටේ සුද්ධ කරන්නේ නැහැ. ඒකට වෙලා යන හින්දා අර ගස් කොමනේ එහෙම තියේදී කරරකොල ගහනවා උදැල්ලේ උදම් පොරවේ පොරව ඇවිල්ලා ඔළුවේ වදින්න. ඒ වගේම හානාහිය පානාඩ හැරෙන් දැනේ. හරක් දෙන්න බැඳලා ජක් ජක් ජක් ජක් යනවා. හරකටත් එපා වෙනවා. එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ මඩේ ඇවිදින්න දන්නෙත් නැහැ නගුල අල්ල ගන්න තේරෙන්නේ නැහැ හීය තේරෙන්නෙත් නැහැ අඬහැරේ තේරෙන්නෙත් නැහැ ඉතින් එතකොට හානාහිය පානාඩ හැරෙන්න දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. කොච්චර හිමීට ගියත් තොත්තර හයියෙන් ගියත් පාරේ මැද අඹ ඇටයක් තිබුණා නම් කෙසෙල්ලක් තිබුණා ඒක අයින් කරලා යන්න ඕන. ඒක තමයි යන්නේන මිනිහගේ හැටි. අමනයාට ඒක නෑ. අමනේ ඔකට පයින් ගහලා දාලා ඒක අයින් කරලා යනවා. අයින් කරන්නේ නෑ. උදන්නේ මට මේ වෙලාව මේක දැකම නිසා බේරෙනවා. නැත්නම් සර්පෙක් හිටියනම් ඌ ඒක අයින් කරලා යන්නේ. ඒක නිසා යන්නේන මිනිහාගේ ගමන කඩිසරකමින් තේරෙනවා මිනිහා මේ කොච්චර වැඩ තිබ්බත් පිටිපස්සෙන් එන මනුස්සයා ගැන හිතලා මේක මහපාරනේ අඹලෙලි අඹපොතු අඹලෙලි අඹ ඇට කිසෙල්ලෙලි තියන්නේ පාරේ දැන් කුණු මේ KMC එකේ එක ලොරියක් කියලා කුණු කන්දක් කඩලා තුනොත් පාර මැද අපි සේපුදියක් දාගෙන යනවා මිසක් අපිට බෑනේ කුණු කන්ද අයින් කරන්න යරන්නෙත් නෑ ඒක KMC එකටයි ඉති වැඩ KMC කියලා කියන්නේ Candy Musical Council ඉතින් මම හැමදාම KMC KMC කියලා කියනවා කෙසේ නමුත් අද ඉන්න යකුන්ට සන්ග්ලාස් දාන්න වෙනවා, සෙරෙප්පු දාන්න වෙනවා. මොකද පාර සුද්ධ කරන්න යන්න දන්නේ මේ යන පාර දිනෝ 10ක් යන පාර බව දන්නේ ඌ ගියාට පස්සේ ඉච්චරයි. ඉතින් එහෙව්වේ කාට අමුතුබත් දීම තේරෙන්නේ නැහැ. ඉතින් වගේ යාට සෝවන් වෙච්ච එක නම් තේරෙන්නේ නැහැ. සෝවන් වෙච්ච එක නල්ලනවා, වැලමිටෙන් අල්ලන්නේ. මම මේ සෝවාන් කරලා වැලමිටෙන් අල්ලන්න පුරුදු කරන කතාවක් නෙවෙයි. මම මේ කියන්නේ උපමාවක්. ඒ ප්‍රත්‍යඥය තුන් කොනකින් අල්ලනකොට සෝවාන් වෙච්ච එකන තණ්හාමාන වලින් විතරක් අල්ලනවා ditthi වලින් නෑ. හැබැයි මේ විදියට මේ සෝවාන් වෙච්ච එකන තණ්හාමාන ditthi වලින් ditthi නැතු ඉතිරි දෙකෙන් අල්ලනවා කියන සම්ප්‍රදාන කුල විග්‍රහය ඥානানন্দ ස්වාමීන් වහන්සේ එච්චරම සාදර නෑ. ඒසංශ කියනවා ප්‍රපංච පිළිබඳව එහෙම අඬු කඩලා තීරුම් කරගන්න අමාරුයි. හැබැයි මට හිතෙනවා ඇත්තට ඥානানন্দ ස්වාමීන් දෝෂයක් නෑ. නමුත් මේ අපි තුනක් අල්ලන එකෙන් දෙකකින් අල්ලනවා එකකින් අල්ලනවා එකකින්වත් අල්ලන්නේ නැහැ කියන එක අනුපූර්ව ක්‍රියාවට ලේසි වෙන්න ඇති අටුවචාන් වහන්සලා ඒ නිසා මේ භෞතික ක්‍රමයක් පාවිච්චි කරලා තිනවා කියලා දෙන්න සුවන්ෙච්ච කෙනත් අල්ලනවා. එයා තදංග වශයෙන් උත් අල්ලනවා. තදංග වශයෙන් තුනේ එකක් විමුක්ත වෙලක් තියෙනවා. ඒ විමුක්ත භාවයට තේරෙනවා හැබැයි වචෙන්ට දාන්න බෑ. හැබැයි ඒක පෘථජ්ජනයට තේරෙන්නේ නැහැ. හැබැයි සෝවන් වෙච්ච කෙනා තියෙනවා මම පෘථජන භූමියේ ඉන්න තරම වගේ තුනෙන්ම අල්ලන්නේ නැහැ කියලා. දැනගත්තා හෝ නොදැනගත්තා. ඉතින් අන්න ඒ කෙනත් එක්ක බලනකොට රහත් වෙනකොට ඊතුරු දෙකක් ගලවලා යනවා. තණ්හා මාන. ditthi කලින් ගලවලා තිබුණා. මෙන්න මේ තුනම ගැලෙව්වට පස්සේ පටවි ධාතුව විශේෂයි ඒ කෙනා පොළොට බැඳෙන ගතිය නෑ වාගේ නිවනට බැඳෙන ගතියක් නෑ. ඉතින් ඒක මුලින් කිව්වොත් කවුරුත් භාවනා කරන්න එනෙකුත් නැහැ. මේ ඔක්කොම භාවනා කරලා ලබන අන්තිමට ලබන නිවනත් අල්ලගන්න දෙයක් නැහැ. නිවන කැප කරලා තමා වෙන්න වස්තුව කැප කරලා නිවන ඉල්ලනවා. එතකොට නිවන වටිනා නිසා අපි වස්තු කැප කිරීමේ සාධාරණීකරණයක් කරනවා. නමුත් ඉදිරියට යනකොට ඒක කැප කිරීමක් නෙමෙයි කරන කැප කිරීම 24ක් කරන්න වෙනවා. එකකින් එකට එකකින් එකට සියුම් සියුම් දේවල් අල්ලමින් ගොරෝසු ගොරෝසු දේවල් අතාරින්. අන්තිමට ගිහිල්ලා බලනකොට නිවන ළඟට යනකොට එහෙම අතාරින්න තරම් දෙයක්වත් ඉතුරුලා නැහැ. ඒක තියෙන්නේ මේ අකිංචන භාවය. යමක් අල්ලන්න නම් කිංචනයක් වෙන දෙයක් වෙන්න ඕන. නිවන අකිංචනයි කියලා කියනවා. ඒ නිසා මේ හුලං අල්ලන්න හැදුවා වගේ. තනිය අතින් අපුඩි ගහන්න හැදුවා වගේ නිවනට ගියාට පස්සේ ඒක අභිනන්දනයේ නොකිරීම අටුවාචාන් වහන්සේ ප්‍රශ්නයක් කළා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒක ඉස්ලාම් මම භාවනා කරන්න ආපු යෝගාවචරෙක් විදිහට මේ නිවනේ නිවීම දේශන අහනකොට මගේ හිත ටිකක් සවුත් වෙලා ගියා දැන් අන්තිමට ලබා ගන්න නිවන ඔටුන්නක් වගේ දාගන්නත් බැන්නම් මල් මාලයක් වගේ බලඳින්න බැන්නම් අතේ වලල්ලක් විදිහට දාගන්න බැන්නම් ඔච්චර මහන්සිලා ඇවිල්ලි වල මේ ඥානදාමතුරු මේ මොකද්ද කරන්න දන්නේ කියලා. ඉතින් බණින්න විදිහකුත් නැහැ ඉතින් ඥානදාමතුරුනේ. බණ කියන්නේ ඉස්සෙල්ලත් මට කිව්වා. තේරෙන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ මොකද මගේ හිත කිලෑස්ති නැහැ පිළිගන්න. ඊට පස්සේ ලිව්වා මේක. හ්ම්හ්. ඊට පස්සේ ආයෙ බණ ඇහුවා. හ්ම්හ්. මේ නිවන අභිනන්දනය කරන්නේ නැත්තේ මොකද? නිවන අභිවදනය කරන්නේ නැත්තේ මොකද? නිවන අජෝසනය කරන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් නැවත නැවත මේ බණ කියමන සඳහා ඒ නිවනේ නිවීම පොත අපි පාවිච්චි කරනකොට තේරෙනවා මේ පටවි ධාතුව વિશે අපි තාම පටවිය උඩ ජීවත් වුණාට මේ තද ගතිය අපිට අවශ්‍ය වුණාට නැත්තම් වතුරේ වගේ විගිලිලා යාවි වාතයේ වගේ අපිට ඉන්න තැනක් නැති වෙවි ඒ නිසා පටවි ධාතුව අවශ්‍යයි නමුත් මේක මගේ කියා ගන්න එපා මම කියා ගන්න එපා මගේ ආත්මය කියා ගන්න එපා ඉතින් ඒ නිසා අපි අපිට අයිති පටවි ධාතු අපි අප්පච්චිගේ කොටස් අම්මගේ කොටස් අපි සල්ලි දීලා ගත්ත කොටස් අතහැරියා. ඒ අතහරින්නේ මොකටද නිවන අල්ලන්න. ඇවිල්ලා නිවන අල්ලනකොට අපි හිතමු සාර්ථක වුණයි කියලා පියවර 24 ගිලා නිවන අල්ලපුවාම ඒක අල්ලන්න දෙයක් නැහැ. අන්න එතෙන්ටපත් වෙනකොට මේ පුද්ගලයා අසරණ වෙනවා අනාථ වෙනවා හරියට ගුරුත්වාකර්ෂණ නැත්ැනකට විසිකරා වගේ වෙනවා. මොනම දෙයක්වත් අල්ලන්න බෑ සියල්ල පාවෙනවා. මෙහෙම හිතෝපි ඉන්නක් නැහැ. කොයි දේත් පා වෙනවා. ඒකට අල්ලගත්ත දේත් පා වෙනවා මාත් පා වෙනවා. ඉතින් ඒක අබැග්ගයක්ද? ඒක අනතුරුදායක දෙයක්ද? එහෙනම් ඒක විමුක්තියේ අත්‍යන්ත ලක්ෂණයක්ද කියන එක විස්තර කරන්න භාෂාවට බෑ. පොතකටත් බෑ. ආගමකටත් බෑ. ආගම කරන්නේ ගොරෝසු ගොරෝසු දේවල් අතහැරීමේ සියුන් සියුන් සියුන් දේවල් වලට අනේක. ඉතින් මේ ගොරෝසු දේවල් අතහැරලා සියුන් වලට යනකොට සංගීතය කියනවා ගොරෝසු දේවල් වලට රොක් මියුසික්, ආනම්මනය සියුම් වලට යනවා ක්ලාසික් මියුසික්. ධාමත්ම ශාස්ත්‍රීය සංගීතේ. ඉතින් ඔය එකෙක් මැරිච්චාම මේ මේ රවි ශංකර්ගේ සියුම් සින්දු දානවා ජාතික ශෝක දිනේ කියලා. හොඳටම ක්ලාසික් දන්න කට්ටිය කියනවා මේ ශෝක දිනේ සත්‍යයක් පවත්වන්න බැරිද කියලා. ඒ තරම් ක්ලාසික් වලට ආසයි කියන්න හදන්නේ උට තේරෙන්නේ නැහැ. මේ ශෝක දිනේ සත්‍යයක් පවත්වන්න ආන. ඉතින් ඒ වගේ ඒ ක්ලාසික් මියුසික් කිව්වහම ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ හුඟක් වෙලාවට හදවතේ ගැස්මට පරිසරයක තියෙන ස්වභාවික දෙයට එහෙම නැතුව මේ මිනිස්සයා හදපු රාග තාල වලට නෙවෙයි. ඉතින් මිනිස්සයා අපව කියලා නතර කරන්නේ නිස්සද්ද භාවයේ තමයි. අපව කියලා නතර කරන්නේ හෘද ස්පන්දනේ තමයි. අපව කියලා නතර කරන්නේ මේ මධ්‍යම රාත්‍රියේ අඩසඳ බැසගෙන යන සඳ රෑහි හඬන සඳෑවක. ඒ පාළු ගතිය තමයි ක්ලාසික් කියන්නේ. ඉතින් ක්ලාසික් වලට කැමති නෑ කට්ටියක්. ඉතින් ඒගොල්ලෝ කියනවා රොක් මියුසික් හොඳයි, ජෑස් මියුසික් හොඳයි, පොප් මියුසික් හොඳයි කියලා දාගෙන දාගෙන යනවා. ඉතින් ඒක අර කන්දොස් කිරියාවක් බව තේරෙන්න කොච්චර කල්යයි. එචා මේ අපේ දරුවන්ට අපි දෙන්න හදන මේ සියලු සම්පත් බැලුවොත් අපි අමන කාලි විඳපු සැප ටික ඒ දරුවටත් දෙන්න ඒ අමන දේවල් රැස් කරනවා අපි. ඉතින් දරුවා හරි සතුටුයි. හැබැයි දරුවගේ මොලේ මෝරපු දවසේ අපේ අම්මලා අපච්චිලා මොනවද අපිට දෙන්න ගියේ කියලා. ආගමකින් ධර්මකින් දෙන්න හදන දේත් එක්ක බලනකොට ඒගොල්ලන් ඕනේ අපිට ගොඩක් දරුවෝ හම්බ වෙන්න, ගොඩක් පොත්පත් ලියන්න, ගොඩක් ජනප්‍රිය වෙන්න, කොහොම හරි අම්මට අප්පච්චිලාට ඉන්න බැරි තැනකට යන්න පුළුවන් වුණා නම් කක්ක ගොඩේ හරි දියුයි. උසල තියෙනවා. ඉතින් ඉතින් උන්දලා ඉරනවා. කක්කාවේ ඉරනවා. ඉතින් ඒකෙන් අපිට පේනවා අපි හදාගත්ත උපමාන දිගේ අපි හදාගත්ත ඉනිමන් දිගේ අපේ දරුවෝ උස්සරහ උස්සන්න ගියාට ඒ අපිට තේරෙන්නේ නැත්තම් කවුරුත් උස්සන්නේ ඉස්සලා උඹ ගොඩ වෑන් කියන එක අපි ගොඩ වෙන්නෙත් නැතුව මේ දරුවෝ හදණ්ඩයි දරුවෝ දිනු කරන්නයි හදන හැදිල්ල විතර විහිළුවක් මේ අද තියෙන තාක්ෂණයේ යටතේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ යටතේ අද තියෙන මේ ජාතික පාසල් අධ්‍යාපන මට්ටම් අනම්මනම් එක යටතේ ඊට වැඩිය විහිළුවක් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි අද මේ කරගෙන යන වැඩේදී අපි උදාහරණයක් වශයෙන් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආස්වාස ප්‍රස්වාසයේ ගත්තයි කියලා හිතුවොත් අපි භාවනා අරමුණක් සඳහා මොකක්ද අරමුණ කියන්නේ ලෝකයේ අයින් කිරීම සඳහා මෙහි හිත යොදන අඩයාලමට ආඩ්ඩෙට සංකේතෙට අරමුණ කරනවා කියලා කියනවා. ඉතින් අරමුණ ගන්න අපි වායෝ පොට්ටබ්බ ධාතුව. එතකොට පටිවිආපෝ තේජෝ වායෝ වල වායෝ ධාතුව කියලා වායෝ ධාතුවේ හැප්පෙන ගතිය. හොක් කාලා හුස්ම පිට කරනකොට නාස්පුඩු පුරවාගෙන යන ගතිය. ඉතින් මේක පටන් ගන්නකොට ඒකවත් අහුවෙන්නේ නැහැ නේ කාටවත්. ඉතින් ඒ නිසා හයියෙන් හුස්ම ගන්න යන. අපි හිතමු දුවගෙන දුවගෙන ඇවිල්ලා වාඩි වෙච්ච වෙලාව කියලා හොඳටම හුස්ම ගැටෙනවා. හති පිබිනවා වාගේ. ආන්නේ වෙලාවට අපිට වැටෙන හුස්මට ලොකු සංසි දෙන්නම තමයි ඕලාරික ආස්වාසි. ඕලාරික ප්‍රසවාසි. ඒක දීගංවා අසසන්තෝ දීගංවා පස්සසන්තෝ කියලා සරුවචනාංශේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන හොදෙන කටපාඩම් කරලා තියෙනවා. මෙන්න මේ ආස්වාද ප්‍රසවාසයේ අල්ලගන්න වෙලාවේදී මේ වගේ ගොරෝසු නොවුනොත් අස්පනා අපිට නොපෙනුනොත් අපි බොහෝ විට කියනවා ආනාපානෙ මට අදාළ වෙන්නේ නැහැ. ওই භාවනා මස්ථානය දස්ථානය හොඳ නැහැ. ওই ගුරුවරයා හොඳ නැහැ. නිමිත්ත හරිනේ. ওই අරමුණ මට බෑ. ඒක තමයි ඔය මහා ශීක්‍රමෙන් කියන්නේ. ඒ කියන ආනාපානෙ අල්ලන්නත් බෑ, අහුවෙන්නෙත් නෑ. ඒ නිසා අපි පිම්බීම ඇකිලිම ගනු බැරි නම් බඩ උඩ අත තියාගන්න. හුස්ම ගන්නකොට පිම්බෙනවා ඉසිරියට, හැකිලෙනකොට ඒකට අත හෙල්ලෙනවා තේරෙනවා. ඉතින් අපි හිතමු ඒකත් නැහැ කියලා මේ මනසගේ අතට අන්තභාගය කියලා. අත තිබ්බට හෙල්ලෙනවා තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මොකක් හරි ලෝකෙම වහන්න පුළුවන් චිත්තක්ෂණයකට සුදුසු අරමුණක් ගන්න කියනවා. උදාහරණයක් වශයෙන් කාට හරි කිව්වොත් එහෙනම් මේ සූර්යයා වහන්න පුළුවන්ද කියලා දෙහිලෙල්ලකින් ඒ මනුස්සයා කරන්නේ එක ඇහ කටින් වහගෙන අනිත් ඇහට දෙහිලෙල්ල අල්ලපුවාම සූර්යයා වැහිලා යනවා. දෙහිලෙල්ල හැවෙනේ. ඒ මුළු සූර්යාම වහන්න පුළුවන්. ওই මහා තේජෝ අග්ග තේක තියෙනක දෙහිල්ලෙල්ලෙන් වහන්න පුළුවන්. අන්නේ වගේ මුළු ලෝකෙම වහන්න පුළුවන් අරමුණක් ගන්න එකයි තියෙන්නේ. ඒකට ආනාපාන වෙන්න ඕනේ, බිම්බි වැකිලින් වෙන්න ඕනේ, අරකම වෙන්න ඕනේ, මේකම වෙන්න ඕනේ කියලා කියන ගුරුකුල මතවල. නමුත් අපට එක චිත්තක්ෂණයට අපි හිත මුළු ලෝකෙම වහන්න පුළුවන් හුස්මකට හිත ගියා. චිත්තක්ෂණයකට එක හුස්මකට කියලා ගමුකෝ එක ආස්වාසයකට කියලා ආන්නේ මේ වෙලාවේදී යාට සතුට වෙන්න පුළුවන් මේ ආය වායෝ පොට්ටබ්බ ධාතුවට හිත තැබීම නිසා ලෝකයක් ආතති සහ ලෝකයක් අසහනශීලී තත්ත්ව මං අයින් කරා. මට මේක නැවත නැවත කරතයි. ඒ පළවෙනි සැරේට ලෝකයක් ආතති සහ ලෝකයක් අසහනකාරී තත්ත්ව මේ වායෝ පොට්ටබ්බ ධාතු ඒක ප්‍රස්වාසිකින් නැත කරන්න පුළුවන් එකට අපි කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා. ඇසුර ලැබුවා. බුදු කෙනෙක් කියපු නිසා ලෝකේ කරේ ධානය ඉන්න ඕනේ. මුළු සූර්යයාම අයින් කරපන් දෙයිලෙල්ලෙන් මුළු ලෝකෙම දුක් කරදර අයින් කරපන් ඒක ආස්වාසිකයි. සතුටු වයන් ඒකට හොඳටම. එතන අභිනන්දනය කරපන්, අභිවදනය කරපන්, අජෝසනය කරපන්. අභිනන්දනය කරනවා කියලා කියන්නේ ලෝකයක් දුක් කරදර මට එක හුස්මෙන් නැත ගන්න පුළුවන්. අභිවදනය කියලා කියන්නේ කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලිව ප්‍රකාශ කරනවා. අජෝසනයේ තිටති අනේ තව තවත් හුස්ම මට ලකන්ට ලැබේවා කියලා අර ලැබපු හුස්මට රිංගගෙන ප්‍රස්වාසයත් මෙහෙම කරගන්න නැත්තම් ඊගාටෙන ආශ්වාසයත් මෙහෙම කරගන්න නැත්තම් කියලා මෙයා පළවෙනි වතාවට Tamanට අරමුණක් වටහා ගත්ත වෙලාවක හරියට කොල්ලෙකුට කෙල්ලෙක් හම්බුණා වගේ සූප්පයක් ඇදුණා වගේ දුවගෙන ගිහිලා කියන්න හිතෙනවා එඩේ හරි ලෝකයක් දුක් කරදර මට පුංචි අඩයාලමකට වාංගු කරලා චිත්තක්ෂණයක් අයින් කරන්න පුළුවන් වුණා. හැබැයි කිසිම කෙනෙකුට ඒක ප්‍රකාශ කරන්න තරම් දැනුමක් නැහැ. කරපු ඇත්ත ගොඩක් ඉන්නවා. ඉතින් කර්මස්ථාන සුද්ධ කරන වෙලාවදී කියන ඔන්න ඕක පොඩ්ඩක් වාර්තා කරන්න පුරුදු වෙන්න ජීවිතේ එක දවසක එක වතාවක් මේ ගොරෝසු ආස්වාසයකට ගොරෝසු ප්‍රස්වාසයකට වාංගු වෙලා හැංගිලා ලෝකයක් දුක් කරදර අයින් වෙලා මම හුස්ම අඩයාලමට ගත්තා. හුස්ම ආඩේට ගත්තා. අඩේට ගත්තා. හුස්ම අරමුණට ගත්තා. කර්මස්ථානට ගත්තා. වැඩපොලට ගත්තා. කියලා මේ ආශේවන ප්‍රත්‍ය ලැබිච්ච බව ලා කරන බව නෙවෙයි ප්‍රකාශ කරන්නම මම හිතනවා වැඩමුළු 7-8කට සම්බන්ධ වෙන්නේ. මේකයි මේ නිවන් මාර්ගය කියලා තේරුම් ගන්න. නොලබපු එක නෙමෙයි ප්‍රශ්නේ කියන්නේ. ඊට පස්සේ ගුරුවරයා කතා කරලා කියනවා ඔබට තේරුණා නම් යම් මට්ටමකට මේක හුස්මකට වාංගු වීම නිසා ලෝකයක් දුක් කරදරට අයින් කරන්න පුළුවන්. ඒක ආනිච්ච සප්පාය වගේ චුලසුඤ්ඤත වගේ සූත්‍රවල කියන්නේ එක හුස්මකින් එක හුස්මක් ඇදහිීමෙන් එක හුස්මක් අභිනන්දනය කිරීමෙන් කාමයට කාම සංඥාවක් කියන දෙකම ඔබ යටපත් කරා චිත්තක්ෂණයකට. මේක යෝධ බල යෝධ පරාක්‍රම සහිත වැඩක්. හැබැයි ඒක දන්නේ නැත්නම් කියන්න බැරි නම් ආයෙත් ඇඹිටිල්ලෙක් වෙනවා. ආයෙ ඇටිකිච්චෙක් වෙනවා. ආයෙ පෙරදිච්ච කෙනෙක් වෙනවා. ඉතින් මේ භාවනා ලෝකේ බලපුවාම මෙච්චර යෝධ බල පරාක්‍රම සහිත පුද්ගලයෝ ඉඳගෙන ඒක කියාගන්න දන්නේ නැහැ කමඨාන් සුද්ධ කරන්න දන්නේ නැති නිසා තේ එන හීනමානයකට වැටලා ඉන්නේ. අබෞද්ධයන් ගැන කුමන කතාවද? භාවනා නොකරන බෞද්ධයන් ගැන කුමන කතාවද? භාවනා කරන එක නෑ වෙන්නේ. ඉතින් ඒ නිසා යා උකුලේ වඩම්මලා තියාගෙන වඩාගෙන ඉඳගෙන ඕක තමයි පුතේ කියන්නේ. බහතෝරලා දුන්නොත් අපිට එක හුස්මක් බලන්න පුළුවන් නෙඹට. ඒක ප්‍රස්වාසයක් බලන්න පුළුවන් නේ. ඉතින් යාට හැකි සංඥා වෙනවා. ඊට පස්සේ දෙකක් බලපන්, තුනක් බලපන්, හතරක් බලපන්, හරි දෙකේ චක්‍රේ කටපාඩම් කරපෙන්න තුනේ චක්‍රේ, හතර චක්‍රේ වගේ මෙන්න මේ ටික කරලා දෙන වෙලාව තමයි භාවනා ජීවිතේ වැදගත්ම සම්දිස්ථාන. මේ ලෝකයක් කරදර අයින් කරන්නේ දුක් පීඩ අයින් කරන්න මේ වායෝ පොට්ටහබ්බ ධාතුව අඩේට ගන්නවා. ඒකල මෙයාට කියලා දෙන්න වෙනවා දවසක පුතේ උඹ ඔය දකින්න ගොරෝසු ආස්වාසේ. ඕක හොඳට බලන්න හිටියොත් ඕක මධ්‍යස්ථ ප්‍රමාණයට සියුම් වෙනවා. ඒක සතිය අඩුවීමක් නෙවෙයි. සමාධිය අඩුවීමක් නෙවෙයි. ප්‍රයත්න අඩුවීමක් නෙවෙයි කියලා මෙයාට මේ ගොරෝසුවට පෙනිච්ච ආස්වාසය නැත්තම් ප්‍රස්වාසය නැත්තම් පිම්බි මැකිලිම බලාන ඉන්නකොට වෙනස් වෙන බව වාර්තා කරන්න පුරුදු කිරීම භාෂාවට ව්‍යාකරණය උගන්වනවා වගේ. මේ ලෝකයක් දුක් කරදර අයින් කරන්න ගත්ත ආඩේ අඩේ ඉස්සලා ගොරෝසු ඊගාට සිවුම් වෙනවා. හුඟව දෙනෙක් හිතන්නේ සිවුම් වෙනකොට සතිය කැඩිලා සමාධිය කැඩිලා. එව නැත්නම් මගේ සීලෙ බිඳිලා. මං අභව්‍ය වෙලා. මේ මෙච්චර උදව් කරපු මේ අඩේ එන්නේ සිවුම් වෙලා. මධ්‍යස්ත වෙලා. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ගුරුසු ආස්වාස ප්‍රසවාසයේ දැක්කට ඒක තියාගන්න හම්බ වෙන්නේ නැහැ උඹට. ඒක උඹ කියන දේ කරන්නේ නැහැ. ඒක බලනකොට සියුම් වෙයි. ඒක භාවනාවේ දියුණුවක්. කෙලෙස් අඩු ගතියක්. මේ සියුම් වෙච්ච එකේදී අත නැර, කර නැර, දුරනික්ෂේපේ නොකර දිගට ගෙනියන්න නම් එයා සෑහෙන කැපකිරීමක් කැප කරන්න ඕනේ ඉදිරියට වැඩවලදී මම මේ උපයාගත්ත දේ ආර්සා කරගන්න ඕනේ. උපයාගත්ත දේ අරසා කරගන්න ඕනේ. ලෝකේ කිසිම කෙනෙක් එකට උදව් කරන්නේ. ලෝකේ උදව් කරන හරියක් උදව් කරන්නේ ආයෙත් ලෝකෙට හිත යවන්න. පීඩා ගන්න. අසහන ගන්න. කමක් නැහැ ඕන දෙයක් ඕන එකක් ආවත් දාපු දෙන්න මට පුළු පුළුවන් වෙලාව මම ආශාර ප්‍රසාර යන්නෝනේ මගුල වෙලා තියෙන දෙක තුන බලනකොට මේක නොදී යන. නැත්තම් සිව් මේවා. කියලා පශ්චාත්තාප නොවි ආශ්‍රද ප්‍රසාසිතක බලන්නකොට දීගං ආස සන්තෝ දීගං ආස සාමීති කියපේක දැන් රසං වාස සන්තෝ රසං ආස සාමීති කියලා සරුවච්චන්හන්සේ දේශනා කරලා තිනවා මේක තමයි භාවනා ජීවනය කියලා තේරුම් ගත්තොත් ඉතින් ගොඩ කියලා කියයි. එයාට ධම්ම ටිච ඥානෙ පහළ වෙනවා ධර්මාන්වය පහළ වෙනවා. එයාට හේතුඵල ධර්මයේ තේරෙනවා. එයාට යථා භූත ඥානෙ යථාව දර්ශනේ තේරුම් ගන්න සුදුසුකම තියෙනවා. හැබැයි මේ මට්ටමේ සුදුසුකම දක්ෂකම වැඩියෙක්ම තියෙන්න ඕන ගුරුවරයා ගාව. අරයා බහ තෝරනකොට හරි හරි ඒක තමයි වෙන්න ඕන කියලා අර සියුම් ආශර් ප්‍රසාසයේ ගොරෝසු ආශර් ප්‍රසාර වැඩිය හොඳයි. ගොරෝසු ආශර් ප්‍රසාසයේ කාම ලෝක සහ කාම සංඥාට වැඩිය හොඳයි. ඒෂා දැන් මේ සියුම් වෙච්ච එක අති සූක්ෂම වෙලා නොදෙනියන අවස්ථාවක් කියන්නේ කියලා. එතකොට එයා අහනවා දැන් මම මොකද කරන්නේ? කියන්නේ යාට මොනවත් නැතුව ජීවත් වෙන්න බැරි නිසා ලෝකයක්වත් ඇහැරියා ගොරෝසු ආසර් ප්‍රසාසය දීලා ගොරෝසු ආසර් ප්‍රසාසය ඇහැරියා සියුම් ආසර් ප්‍රසාසය දීලා සියුම් ආසර් ප්‍රසාසය ඇහැරියා ආසර් ප්‍රසාසය නොදැන දැන්න ගිහිල්ලා ඕක වෙන්න හොඳ භාවනා කරපගෙනට හුස්ම තුනක්වත් බලන්න ඕනේ. ඉතින් ඒක දන්නේ නැති කෙනා හිතන්නේ ආනපනෙ මට ගැලපෙන්නේ නැහැ බැලුවට පේන්නේ නැහැ කියන. පේන්නේ නැ නෙමෙයි පෙන්ල ඉක්මනට නැති වෙලා යනවා. මෙන්න මේ ක්‍රියාවලිය මේකට ප්‍රතිපදාව කියලා කියනවා විස්තර කරලා දෙන්න අනාගාමි වෙන්න ඕනේ කියනවා. වෙන දේ වෙන හැටියටම බලලා ඒක තේරුම් ගන්න කාටර කියලා දෙන්න කාටර කියන්න අනාගාමි වෙන්න ඕනේ කියලා කියනවා. එතකම්ම මේක අපලේටමයි තේරුම් ගන්න. ඉතින් අර දැනිච්ච ආනාපානේ සාමාන්‍ය ආනාපානේ සහ නොදැනෙන ආනාපානේ කියන මේ තුන හරහා යන්නේක තමයි 24ක් කරා ගිහිල්ලා නොදැනෙන ආනාපානෙට ආවත් ඒක ඉස්සලා අභිරමණය කරන්න ඕනේ. අජෝසනය කරන්න ඕනේ. අභිවදනය. ඊට පස්සේ ඒක අභිරමණය නොකරන්න ඕනේ. අජෝසනය නොකරන්න ඕනේ. අභිවදනය නොකරන්න ඕනේ. එතනත් ඒ යෝගාවචරය කරන මෙච්චර මාරුවේ සෝර්ත තේරුම් බේරුම් කරගත්ත මේ සියුම් සූක්ෂම ආනාපානියත් ඉස්සලා ඉස්සලා අභිරමණය කරනවා. මොකද ඒකට ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. පහුවෙනකොට පහුවෙනකොට ඒක ඒ අජෝසනේ අබිරමණේ නැතුව මේක මේ කාමය කාම සංඥා රූපේ රූප සංඥා කියන ඔක්කොම පහු කරලා බවට ලකුණක් ඔකේ ඉන්නා තාකල් අකුසල් කිරීමක් නැහැ. හැබැයි කළ අකුසල් වල විපාක වාරේ ඉඳී තියෙනවා. ඉතින් යෝගාවචර හිතුවොත් මම මේ ආනාපාන ගිවම් කරලා ඉන්න වෙලාවේ මොනක්වත් මට එන්න බෑ මම මේ උපයාගත්තේ මගේ ප්‍රතිපදාවෙන් මගේ සීලෙන් සමාධි ප්‍රඥාවෙන් කියලා ඇත්ත අලුතෙන් කර්ම රැස් කිරීම පැත්තේ. නමුත් කරන ලද කර්ම ප්‍රතිසන් දෙන්න පුළුවන්. ඒ අනුව යාට එක්ක සද්දයක් එක්ක වේදනාවක් එක්ක හිතවිල්ලක් එක්ක කම්මැලිකමක් එක්ක නිදිමතකමක් එක්ක බයක් සංකාවක් කියලා නැගිටපන් කියලා කියනවා. ඉතින් නැගිටින්න හේතු වෙන කාරණාව ඒ පුද්ගල ආවේනික ලක්ෂණයක් තියෙනවා. යාගේ ජම්ම ගතියක් තියෙනවා. පෞරුෂත්ව ලක්ෂණයක් තියෙනවා. ඉතින් මෙයා හැමදාම එතෙන්ද ගිහිල්ලවල නැගිටින්නේ සැකෙන්ද බයෙන්ද නීරස ගතියෙන්ද එහෙම නැත්නම් නින්දරින්ගින්ද මේන්න මේ කාරණාව මෙතනදී තමා විසින්ම අස්පනා අපිට දකින්නවා කියලා කියන්නේ මනුස්ස වැඩක් නෙවෙයි. ඒක අතිමානුෂික වැඩක්. ඒවට කියනවා අභිඥා කියලා. extra sensory perception. මේක අල්ලන්න තරම් රහසොත්තු කාර්යයක් වෙන්න පුළුවන්ද කියන එක තමයි මේ සීක පුද්ගලයෙක් අසීක භාවයටපත් වෙනවා කියන්නේ. දැනටම සීක භාවයටපත් වෙච්ච කෙනා මේ ලෝකයක් අයින් කරගන්න හේතු වෙච්ච ආනාපානෙ මෙච්චරක් ගෙවම් කරන්න පුරුදු වෙච්ච එකනා ඒක ඇති වුණත් ඒක කැඩුනත් විවික භාවය ඇති වුණත් විවික භාවය කැඩුනත් ඒක දිහා හොඳට අනුන්ගේ දේ දියක් බයක් වගේ බලාගෙන කැඩෙන්නේ මොන වගේ දෙයකටද කියලා තමන්ගේ ජම්ම ගතිය තමන්ගේ අනුසය ආශ්‍රේ කෙලෙස් ස්වභාවය තමන්ගේ උපනිශ්‍රේ ගතිය ඇබ්බැහිය පළපුරුද්ද කළපුරුද්ද කොහොමද මට බාධා කරන්නේ කියලා බැලුවොත් Tamange හැම හැකියාවක්ම මෙතනදී ගමනට බාධායි. ඇහැට කුණක් වැටෙනවා. කරන ලද සියලු පිං බාධාවට ඉදෙනවා. සියලු හැකියාවල් බාධාවට ඉදෙනවා. ඒ නිසා ඥානানন্দ සාංශි කියනවා all your liabilities will be uh, credits will be debits in long run කියලා. ඔබ හම්බ කරපු හැම එකක්ම බාධා කරනවා. විවේකී ඉන්න දෙන්නේ නැහැ. විවේකී ඉන්නකොට හම්බ කරපු දේවල් මතක් වෙනවා. නරක දේවලුත් වෙන්න පුළුවන්. හොඳ දේවල් මතක් කරන තමයි වැඩේ අමාරු. ඒක තමයි අපි වැඩියෙන් කන්නේ. වැඩියෙන් අඳින්නේ. ඉතින් භාවනා නැගිටින්නේ අන්ධහර පාගෙන. ඉතින් මේක කරලා කරලා ඉනකොට හැබැයි ඕක කමටහන් සුද්ධුනත් නැතත් ඕක කරනකොට කරනකොට කාලයත් එක්ක ඕකේ මට්ටම් වීමක් තියෙනවා. මට්ටම් වීම හැමදාම හොඳ පැත්තට සිද්ධ වෙන්නේ. කමටහන සුද්ධ වුණොත් මේක කියලා දෙන්න පුළුවන් Tamanට වෙන දේ යාන්ත්‍රණෙත් තේරෙනවා. නැති වුණත් ඕක සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න නම් ඒ කම්මැලිකම නීරසකම වගේ දේවල් තියෙද්දි දිගට නිතිපතා භාවනා කරන්න ඕන. මට අරක නිසා කම්මැලි අද වැස්ස නිසා බෑ අද සීතල නිසා බෑ අද බඩ පිටලා නිසා බෑ নানা ආකාර කුසීත වස්තු තියෙනවනේ. ඒ හැම කුසීත වස්තුවක්ම විරි ආරම්භ වස්තුවක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒ මනුස්සයව මායයට නොපෙනී යනවා. ඉතින් මේ නිවන ලැබුවට පස්සේ ඒකේනා ඒ ලැබපු විවේකේ නැති උනායි කියලා හෝ ඇති උනායි කියලා හෝ වෙනසක් දකින්නේ ඒක తాදී ගුණය කියලා කියනවා. නොසැලෙන බව කියලා කියනවා. අෂ්ටෝක ධර්මයේ කම්පාණ වීම කියලා කියනවා. ඉතින් ਸਰවචනාංශය මතක් කරනවා අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබයේනේව සෝතාදී රුක්ඛංව පතිවත්තති. ඒ කෙනා ගහක් ළඟට පළතරක් බලා කරගෙන බලාපොරොත්තුව, ඛණ්ඩ දෙයක් බලාපොරොත්තු යන මිනිසෙක් ගහේ පළතුරක් තිබුණොත් ඉදිලා හරි හොඳයි. අලත්තන් යද්දන් සාදු. හරි සාදු. අනේ හොඳයි. මේ යටිදුවට කාලයට ගිරිය හැදලා තිනවා පළ විලිකුණු වෙලා තිනවා කන්න පුළුවන්. නාලත්තන් සුන්දරාමිටි නැති උනා කියලා මැරෙන්නේයි. ගහත් එක්ක වෛර කරන්න නැහැ. gedara ගෑණිට නම් බලින්න පුළුවන්. ආණ්ඩුවට නම් බලින්න පුළුවන්. ගහත් එක්ක මොනව කරන්නේ? ගහට නොලැබුණයි කියලා බනින්න බෑ. උබයේ නේව සෝතාදී ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි මොකද මේ කටයුතු කරන්න තියෙන ගහක් එක්කනේ රුක්කංග පජීවත්තති ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ හැරිලා ඉනවා පින්න පාති කරගෙන යනවා කවුරු ඇවිල්ලා පීට්සා බෙදනවා බුරියානි බෙදනවා කොත්තු රොටි බෙදනවා අප්පා හරි ෂෝ ගෙදර හිටියත් හම්බෙන්නේ නැහැ බැන්දත් ගෑණියවත් හොදලා දෙන්නේ නැහැ කියලා කනවා අනික් ගෙදරට ගියාම කියනවා ස්වාමීන් වහන්සේ අද දාන බෙදන්න දෙයක් නැහැ අච්චතම් බන්තේ කියනවා ඒත් එතයි බුරියානි ලැබුණත් හොඳයි ඉන්දියාප්පන් හම්බුණත් හොඳයි. ඇවිල්ලා වැඳලා කිව්වොත් අද අපිට බෙදන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා ඒත් හොඳයි. ඒ ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ සුවපත් වේවා කිව්වා ගියා. ඉතින් එහෙ ගතිය තමයි නිවනටත් සැලෙන්නේ නැහැ කියලා කියන්නේ. මම මේ දොස් කියන්නේ කියනවා නෙවෙයි. බයිබලයේ තියෙන කතාවක්. යේසු ක්‍රිස්තුස් වහන්සේ යන වෙලාවේ අතික ගහද්දා කියනවා. ඉතින් අතික ගහ ළඟට යනවා gedi බලාපොරොත්තු වෙනවා. Tamange ගෝලියොත් එක්ක යන. යනකොට gedi නැහැ. ඊට පස්සේ ශාප කරනවා ගහට. විනාඩි ගානකින් ගහ මැලවිලා යනවා. ඒකෙ පෙන්වන දෙයයන්ාසිකේ බලය. අපිට ඕන්ලාට තොපි ගෙඩි හදලා දෙන්න ඕනේ. දුන්න නැත්නම් ශාප කරනවා කියන්නේ. දැන් බුදුරජාණන්සේ කියනවා ගහ ළඟට ගෙවුණා ගෙඩි ලැබුණොත් හොඳයි. නොලැබුණත් හොඳයි. ගහක් ළඟට ගිය කෙනෙක් කාපසු හැරි එන්න ආසේ රුක්කංග ප්‍රතිවත්තති අප වැල්ල ඵලයන්. ඉතින් අපි මේ ලෝකේ අම්බලමට මේ ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණා හොඳයි මොකක්ද නරකේ නොලැබුණයි හේතුවයි ඉතින් අපි මේක ලැබුණේ ආණ්ඩුව නිසා මේක ලැබුණේ වැස්ස නිසා මේක ලැබුණේ උතුරු දිශාට වාඩි වෙච්ච නිසා කියලා මේ බයිල කතා තමයි පොත්වල ලියලා තියෙන්නේ කියවන්න එපා වුණා ඔක්කොගෙම කරන්නේ අරවට හේතු කාරණා සකස් කරලා දෙනවා මිසක් එක බයියෙක් මමත් ලියලා තියෙන පොත් මේ වෙනකොට සෑහෙන ගාණක් <laughs> තේරෙනවා කියන්න ඕනේ ලියෙන්නේ නැහැ මහසිසයිලට කියලා තියෙනවා ගුරුනාන්සේ ලියන්න එපා. මම ඉන්නකන් නම් උත්තර දෙන්නම්. මම මැරුණාට පස්සේ මේ මිනිස්සු ව්‍යාකරණ දිගේ ගිහිලා අල්ලන්නෙම වැඩි පැත්ත. කොහොමද කියනවනේ මේ අපේ නිවන අල්ලන්න ඕන එකක් කියන තරමට බුද්ධ ආගම වර්ධගත්තා. මේ බුදුරජාණන්සේ මෙච්චර ලස්සනට කියලා තියෙද්දි අල්ලන්න දෙයක් ඕකේ නෑ. අල්ලන්න තියෙන සියලු දේවල් අතහැරීමට මේක අල්ලපන්. අල්ලලා බලනකොට මේක අල්ලන්න දෙයක් නෑ. එලිචිගේ බුරුල්ල පිටිපස්සේ යන හිවලෙක් වගේ දැන් වැටෙයි දැන් වැටෙයි කිය කිය යට වැටෙන. එලිච්ච පයින් පැනිල්ල හැටියට දැන් වැටෙයි වගේ. වැටෙන්නේ ඔය ආහාරකගේ අඹෙත් ඒ වගේ. පැද්දි පැද්දි තිබුණාට වැටෙන්නේ නැහැ. ඉතින් පස්සේ යන කට්ටිය බලාගෙන යනවා දැන් මගේ කොටස තමයි මේක හොඳ මස් සහිත කෑල්ල කිසිම ඇට මොකුත් නැහැ. මේ ලස්සන මස් ටිකක් තියෙන දැන් වෙටේ කියලා පිටිපස්සෙන් යනවා. කිට්ටු කරන්න බෑ වයින් ගන්න. නැත්තම් අතින් කඩලා කයි. කරන්න බෑ. එතන තවගේ දරුණුම තැන. ආන්නේ වගේ තමයි නිවනේ බලාගෙන යන කට්ටියත් මේ හෙල්ලි හෙල්ලි තියෙනවා පේනවා. අපිට විතරයි අනිත් අයට නෑ අපේ නිවන අපේ පන්තලේ විතරයි තියෙන අපේ හාමුදුරු ගාවේ තියෙන දල්දාමානි ගාවේ විතරයි තියෙන බෝසි වාදේසි මහබෝධි නාංශ ගාවේ තියෙන අටවස්ථානේ ගාවේ තියෙන කියලා එක එක නෑ එක එක જાතිර විකුණගේ හෙල්ලි හෙල්ලි තියෙන්නේ. හෙල්ලෙනාට ඒගොල්ල කැමති නෑ. හැබැයි බලාගෙන යන එක කැමති. දැන් වැටෙන්න වගේ වැටෙන්නේ නෑ. වැටෙන්නේ නෑ. ඒකට බුදුරජාණන්සේ කියනවා අභිනන්දනය කරන්නේ මම නිවනටත් මොකද නන්දිය දුක්ගෙන දෙන්නක් නිසා. නන්දිය කියන්නේ දුක්ගෙන දෙන්නක් නිසා අපි මෙතෙක් කල ඒ සැප පිටිපස්සේ ගිහිලා කාපු හරියක් කාලා තියෙන ලනු තවදුරටත් අර ගිනි පෙළෙන් බැට කාපු එක කනාමැදිරටත් බය වගේ නිවනටවත් අත්දකපු නිවනටවත් බැඳීමක් ඇති කරන්නේ නැහැ. ඉතින් එතකොට කියනවා අසද්දෝ කියලා. ඒ සද්දාව ඇත්තම නෙවෙයි. අකතඤ්ඤෝ කියලා කියනවා. කිසිම කලගුණ සැලකීමක් නැහැ. මේ වචන දෙකම රහතන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් බුදුරජාණන් සියොදපු අන්වර්ථ නාම දෙකක්. අස්සද්දෝ අකතඤ්ඤෝ. මේ ලෝකයා Tamanට දෙයක් කරගන්න තියෙනකන් තමයි සද්ධාව තියන්නේ. කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. අට්ඨත්ත පඤ්ඤා අසුචි මනුසා. Tamanගේ අර්ථය සම්පාදනය කිරීම සඳහා ඕන දෙයක් කරන මිනිසයා අසුචි. හැම මිනිසෙම. අට්ඨත්ත පඤ්ඤා අසුචි මනුසා. ඒකෝචර ඒකග්ග විසන. හැබැයි ඒක දැනගෙන කියනවනම් මචං මම උඹට මේක ඉල්ලනවා මම දන්නවා උඹ මේ කැලල කඩා ගන්නයි මං ඉල්ලන්නේ. මේක දීපන්. උඹත් දැනගනින් මාත් දැනගනින් කියලා ඒක ප්‍රසිද්ධියේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක ෂට මායාවී වෙච්ච ගමන් අපි හිතනවා අනිත් එක නෑ ඇඳලා ඉන්නේ මෝඩයා වෙලා ඉන්නේ මට මෝඩයා කරන්න පුළුවන් කියලා තමන් මෝඩෙක් වෙච්ච බව මතක තියාගන්න. ඒ නිසා මේ සියලු ෂට මායාවී ගති, වංචනික ගති නිවන ඉදිරිපිට කටේ තියෙන නරිවන්දන් රෙද්ද පල්ලෙන් බහිනවෝ කියලා ඔක්කොම බහගෙන යනවා. ඉතින් ඒ කෙනාට ඒතර ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙයා අනු මේ අගය කරන මේ පොත්පත් කියවන එක හිතුවා අයියෝ බලන්නකෝ දැන් රහත් වුණාට පස්සෙවත් මොකක්වත් හම්බෙලා නැහැ. රහත් වුණාට පස්සෙවත් මේ මොනවාරි මේ ෂෝකේස් එකේ තියාගන්න පුළුවන් එකක් නැත්නම් සුරු එක දාලා එල්ලගෙන යන්න පුළුවන් එකක් නැත්නම් පච්චයක් කොටා ගන්න පුළුවන් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අල්ලන්න පුළුවන් හැමදේම කැප කරලා මේ ලබන මේ නිවනේ අහුවෙන්නේ නැහැ කියන එක තණ්හාමාන දිට්ඨිය ඇති කරනාට මහා ව්‍යසනයක්. එයාට මහා අබැග්ගයක්. නමුත් තණ්හාමාන දිට්ටි මේ නැති උනේ ඒ නිසා අල්ලන්න දෙයක්වත් නැහැ අල්ලන්න කැමැත්තකුත් නැහැ කියලා ඒ ප්‍රපංච ධර්ම නැතිවීම කියන දැනගන්න නම් ආධ්‍යාත්මික අධ්‍යයනයක් තියෙන්න ඕන. ඒ නැත්නම් මේක දර්ශනයක් වටහා ගන්න ඕන. වටහාගත්ත කෙනාට තේරෙනවා බුදුජානනාංශ මේ එක සැරෙන් එක රැයින් එක බණෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා තියෙනවා. ගොරෝසු දේ සියුම් එකෙන් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් එකෙන් අති සියුම් අන්තිමට අන්තිමට යනකොට කිසිවක් නැති දෙයකින් කිසිවක් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ කිසිවක් නැති දෙයට තියෙන කැමැත්ත නැතිකරන්න නැවත කිසිවකට එන්න දෙනවා. කිසිවක් එනකොට බය වෙන්න එපා. ඒන කිසිවකුත් ආය යන බව දන්නවනේ. ඕන දෙයක් වරෙන් ඕන දෙයක් ඵලයන් Taman නිකන් මේ අම්බලමක ඉන්න මිනිස්සෙක් වගේ අම්බලන කවුරු ආපොම අපිට මොකෝ. කවුරු ගියාම අපිට මොකෝ. ආයිබෝන් කියලා කතා කරලා දෙන්න අයිතිකාරයෙකුත් නැහැ. ඊළඟ ඉන්නම් කියලා කියන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඉන්නේ වගේ අම්බලමක ඉන්න වගේ ගතියකට නිවනපත් කරනවට බුද්ධ අහංකාරය කැමති නැහැ. මේක රාජමාලිගාවක් මේක වෙනම දොරටු පාළුවෙ ඉන්න ඕනේ පිළිගැනීම් තියෙන්න ඕනේ ඇතුළට යන්න ඕනේ ආර්දනා පත්‍ර තියෙන්න ඕනේ කියලා හිතාගෙන. නෑ සරෝජාන්ස දේශනා කරන නිවන් පුරේට කවදාකවත් පිරීමක් වෙන්නේ නැහැ කියේ. අඩුපාඩුකුත් නැහැ. ඕන කෙනෙකුට යන්න පුළුවන්. මම අලුතෙන් දාපු වචනේ තමයි නිවනට තරංගයක් නැහැ නිතරංග ජයත් තියෙන්නේ. කවුරුත් ඇවිල්ලා අපිට මල් මාල පලන්දන්න දෙන්නේ නැහැ. ඒ පලන්දන කට්ටිය පලන්දන කතාව ලිවර කරලා දැන් තියෙන්නේ ලෝකේ ඉන්නවනම්. ඉතින් ඒක නිසා ඒ වගේ තියෙන මේ නිතරංග ජයතියෙදී අපි මේ රණ්ඩු කරලා ලබා ගන්න පරද්දවල ජය ගන්න විරුද්ධ පක්ෂයේ යට කරලා ජය ගන්න මේ සියලුම අසුචි කියලා බුදුහාමුදුරු කියනවා. අත්තට්ට පඤ්ඤා අසුචි මනුසා මේ අර්ථ ශාස්ත්‍රයෙන් හොයාගන්න දේ රුපියල් 7 වලින් හොයාගන්න සියල්ල අසුචි. නිසා ඌර විතරක් නෙවෙයි කක්ක කන්නේ. කක්ක කන සියලුම ඌරෝ. කක්කව මොකද්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. කියලා තියෙන අපිට කක්කව තේරෙන්නේ අර පිටි කිනාට තේරෙනවා. අම්මට තේරෙනවා පුතාට තේරෙනවා මේ පොඩි බබාට තේරෙන්නේ කක්ක කනකොට අම්මා වරතයක්. අට ඇති වෙන්න කාණ්ඩ හම්බ වෙන්නේ නැති වෙලා. මොකද අර ඩයපර්ස් දාලා උට කක්ක පෙන්ඩෙන්ට් නැති වෙන චූ වෙන්න නැති වෙන්න හදලා තියෙන්නේ. ඉතින් ඌට ඕනේ ඒ කාලේ පොඩ්ඩක් ඒක. ඉතින් ඒ වගේ මේ නිවනේදී මේ කතාව ඥානන්ද සාංශයේ මතු කරනකම් මතු කරලා දෙනකොට හරීම අමාරුවෙන් තමයි මේකට හිත යොදන්න පුළුවන් උනේ. ඒක අටුවාචාන් වහන්සේලා සඳහන් කරන්නේ ඒ සංඛාර උපේක්ඛා ඥානෙට යනකොට පටිවත්තති පටිකූලති න සම්පසාරීයති කියලා හරියට මේ මේ ගිනිදැල්ලක් ළඟට කුරුළු පිහට්ටක් ලං කරන කුරුළු පිහට්ට උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට යන මිසක්ක ගින්දරට පන්නේ නැහැ. ප්ලාස්ටික් නූලක් ලං කෙරුවත් ප්ලාස්ටික් නූල උණු වේවි උණු වේවි පස්සෙන් පස්සට යනවා මිසක් ගින්නට පණින්නේ ඒක කියනවා සියලු සංස්කාරයන් කෙරෙහි ඇති උපේක්ෂාව කියලා. පතිවත්ති යහපව හැරලා ඉන්නේ. පතිකූතති පැනලා යන්නේ නැහැ. සම්පසාරීයති ගින්නට පැනලා දෙන්නේ නැහැ. උපේක්ඛා සංඨාති උපේක්ඛාව වෙනවා. ඉතින් ඒක නිසා ඒ ගින්නට ලං කරපු කුරුළු පිහට්ට කතාව අටුවාචාර්යන් වහන්සේ මතක් කරන්නේ ගංගාවකින් ඈතර වීමට හදිස්සියේ මෙතරට පැමිණිච්ච කෙනා ඈතරට ව්‍යාගන්න බයේ පීනන්න බයේ නැත්නම් දන්නේ නැතිකම නිසා අපේක්ෂා කරනකොට බලාගෙන ඉන්නකොට එයාට පේනවා එහා ගහෙන් ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා ගඟ මැදට පාත් වෙලා. මෙයා දූවගෙන ඇවිල්ලා පනිනවා වැලට පැනපුවාම ඒක පැද්දිලා ගිහිල්ලා එහා කෙළවරට යනවා. පනින වෙලාවේදී කොච්චර හයියෙන් අල්ල වැල බදා ගන්න ඕනද? ඒ වගේම එහා කෙළවරට ගිය ගමන් ඒ වැල අතාරින්න ඕනේ. එතකොට මේ වැල බදා ගැනීමේදී මේ තියෙන දැඩි ග්‍රහණය සහ අවශ්‍ය වෙලා විහා කෙලවරටම ගියාට පස්සේ අතාරින එකයි අතර වෙනස බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ පරාමසන සම්මසන කියන වචනේ. පරාමර්ශන කියලා කියන්නේ දැඩිසිය අතාරිනවා මැරුණොත් අතාරින්නේ නැහැ. එහා පැත්තට ගියත් අතාරිනවා ආපහු එතකොට පැද්දිලා මෙහාට එනවා. වැලෙහා කෙලවරට ගියාට පස්සේ ඒක සම්මර්ෂණය කරන එක න දැඩි ග්‍රහණයකට අල්ලා ගන්නවා. හැබැයි ඕන වෙලාවේදී එහෙම අතහැලා ගන්න. අන්නේ අතහැරීම රිටි පැනීමේදීත් කරනවා. ඉහළටම යනකම් රිටේ වාසිය ගන්න කෙනා ඉහළදීම රිට විසිකිරීමේ ශක්තියෙන් තමයි එහාපතර පයින්. ඉතින් මේ රිට කියන්නේ ධර්මෙට. ධම්මෝපිවෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ කියලා බුදුරජාන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ අපි ධර්මයේ කියලා මේ රැස් කරන දේත් අතහරින්න වෙනවනම් අධර්ම ගැන කුමන කතාවද කියලා. ඉතින් ඒකට කැමැති නෑ හුඟ දෙනෙක් හිතන එක ධර්මයට කරන අගෞරවයක් කියලා. ඉතින් ධර්මාදීශවර වූ බුදුරජාන් වහන්සේනේ මේක දේශනා කරන්නේ තමන්ම ගුරුවරයා වශයෙන් තියාගත්ත ධර්මයත් අතහරින්න වෙනවා. ඉතින් එතකොට ඥානාරාම ස්වාමීන් තතරින්ට ඥානානන්ද ස්වාමීන් තතරින්ට නිවනේ නිවීමත් අතරින්ට වෙනවා. මේ තේරම අතරින්ට වෙනවා කියනකොට නිකන් ಗುಣමකකම තමයි පේන්නේ. ඒකට කියන්නේ අකතඤ්ඤූ කිය. කෘතගුණ වේදිකමක් පේන්නේ නැහැ. කෘතකනකමේ ටිකක් ඕනේ ඒකෙන් තාම වැඩේ ඉහළ නැති තාක්කල්. ගැළවිලා නැති තාක්කල් ඉතින් yes sir කියන්නේ එහි කියාගෙන ගරු කරගෙන ඉනවා. වැඩේ වුණාට පස්සේ කුඩල්ලා බිල්ලේ බිව්වට පස්සේ ඌ අතාරිනවා. ඌ වැටෙනවා. ඒ කවුරක්වත් අත ගන්න ඕනේ නැහැ. ප්‍රශ්න තියෙන ඊට පස්සේ ගොඩක් වෙලා ලේ යනවා. මොකෝ හරි ඉන්ජෙක්ෂන් එකක් දීලා නැහැ. පටන් ගන්න ඌ වැඩේ මේ මැග්නීසියම් සල්ෆේට්. ඉතින් ලේ කැටි ගෑනවා. ඉතින් අපි කරන්නේ කුඩල්ලා අල්ල විශ් කරලා දාන විශ් කරන්න ඕනේ පොඩ්ඩක් වෙලා හිටපුවම හැලෙනවා. ඉතින් ඒ කූඩැල්ල කකා ඉඳලා තව පොඩකින් හැලෙනකම් බලා ඉන්න ගොවියෙක් දිහා මට පෙන්නේ නිවන් දැක්කා වගේ. මට නම් කොහොමඩක්වත් කරන්න බෑ. දැකපු ගම මේක ඇද්දලා විසි කරනකම් අම්බරලා විසි කරනකම් නිකන් ඇඟෙන් එන්නේ. නෑ මු තව පොඩකින් වැටෙනවා. කඩන්න ගියොත් අපේ අපච්චි කියන්නේ දල හිටිනවයි කියලා. ඒකට සනීප කරන්න බෑ. ඕක හිටපන්. මට බෑ අපච්චි කකුල තියෙන එක බලන්න. උන්ද කව කියන ඔබ පරමයිටවා. ඕක වැටේ. මේ මధుරි කාලා තව පොඩ්ඩකින් මේක ගැලිවිල යයි කියලා බලන්න බෑනේ අර මధుරවට 탁 කාලා එකක් දෙන්න හිතනවා ඒව නිකන් ඇඟෙන් එන්නේ නමුත් අකතඤ්ඤෝ කියලා කියන්නේ ඒකවත් එපා ඕකා ලේබිලි උනත ඌ යනවා ලේබිලා ගිය මధుරියෙක්ගෙන් මැලේරියා හැදෙන්නේ නැහැ කියන පරීක්ෂණය කවදාකවත් ලෝකේ කරලා නැහැ ගෙරුවොත් ඇත්ත කතාව සම්පූර්ණ ලේබිලා යනකොට ඌ විදුපු ටික ඔක්කොම උරාගෙන යන්නේ එතකොට අර දාපු විස බීජ ටිකත් ඌ අරගෙන යන්නේ. අපි කරන්නේ විස බීජ ගිය ගමම තත්තම් මරනවා. එතකොට විස බීජ ටික ඇතුලේ ද්වේෂය එනවා ඇති වෙන්න ඩෙන්ගු හදන්න ඌ ඩෙන්ගු කියලා ගැහි ගැහි ඉන්නවා. ඌ ඌ බීලා අතෑරියා නම් ඌ වල වහලා මේ පොඩි පාස්ටර් කැලා ගහලා යන්නේ. එතකොට ඌ දාපු විස බීජ ටික අරගෙන එනවා කියලා මම ප්‍රකාශ කරනවා. කාටද පුළුවන් මේ රිසර්ච් එක කරන්න? මදුරුවෙක් කෑවට ඇති වෙන්න බීනකම් කරබන ඉවසන්න පුළුවන් නම් ලෙඩේ ඉන්න විදියක් නැහැ. ඒ අර කවුද මේ කෑගල්ල පැත්තේ මිනිස්සෙක් කියලා තියෙන අන්තිම දරුණු මිනිහෙක්. රට්ටු කියන්නේ දරුණුයි කියලානේ. පස්සේ ඊනෙටේ ධම්මාලෝක හාමුදුරුවෝ ගිහිල්ලා තියෙනවා මේ මැලේරියා මර්ධන ව්‍යාපාරෙට මිනිහාගේ සහයෝගය ගන්න. මිනිහා කිසිම හාමුදුරුවෝ කෙනෙකුට මායින් කරන්නේ නැතිලු. කන්දක් උඩ ගයක් හදාගෙන ලෝ ඉන්නේ. ඒ හාමුදුරුවෝ යනකොට මූ කන්ද දිගේ අතු ගාගෙන යනවලු. මූ හාමුදුරුවෝ ගියා ළඟට මූ ගණන් ගත්තෙම නැතිලු. ගිහිල්ලා හැප්පුණාලු ඇඟට. හාමුදුරුවෝ හැප්පුණාට පස්සේ මොකද හාමුදුරනේ? ආ වාතක මාත්‍රේ හම්බෙන්න ආවේ. මොකටද? අපි මේ මැලේරියා මර්ධන මේක රජ්ජුන්ට කරගන්න කියන්නේ. ආමතුරු පන්සලට යන්නේ. නෑ මමත් කුමාරයෙක් තමයි කිවලු ආමතුරු. ආමතුරු ගල මාත් කුමාරයෙක් තමයි රජපැටියෙක් තමයි කිවලු මාත්. හා යා. කිවලු ගේ ඇතුළට ගිහිල්ලා සුදුරෙද්දක් දීලා වාඩි කළා. මොකද්ද කියන තියෙන රමුන්නාන්සේ? මේකනේ වෙලා තින්නේ රට පුරාම මැලේරියා. ඒක නිසා අපි මේ ව්‍යාපාරයක් ගෙනිනවා මේක නතර කරගන්න. මං තමුන්නාන්සට එකක් කියන්නම්. ඕක රජ්ජුරුවන්ගේ වැඩ. පන්සලට ගිහලා නිකන් වෙනවා මේ පර 70 සත්තු මරපුවාම මුන් ඒකෙන් මැරෙන්න තමයි යෝක ආවේ. මට කවදාකවත් මැරෙලිය හින්නේ නැහැ. මං සතේ කවදාවත් මරන්නෙත් නැහැ. මුන්ට මේ සත්තු මැරලා ඉවරලා මැලේරියා මර්ධන ව්‍යාපාරේ නැත ගන්න පුළුවන්ද? අමුතු දන්නවද මේ සත්තු මරණත් එකට මැලේරියා හැදෙන්නේ නැහැ කියලා? පොතට නම දාලා තියෙන්නේ work of the king කියලා. Taman ඒක අරසා වෙනවනම් අරසා ධර්මෙම තියෙන මේ අතරමැදි මේක කැඩුවොත් තමයි ලෙඩ තියෙන්නේ. ඒ නිසා නිවන ලැබනකොට නිවන විශ්ීම නිවන ගැලවිලා යනවා. උඩල්ලා ලේපීල හැලෙන්න වගේ අපිට නිවනවත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි වෙන්න ඕනේ වෙනස වෙනවා. ඔබ මේක ලබා ගැනීම විදිහ සියලු ගොරෝසු දේවල් අතහැරියා අන්තිමට නිවන නිවන විසින් හැලෙනවා. ඒකයි ඒකට විමුක්තිය කියලා කියන්නේ හැලීම සද්ධාවෙන් තේරුම් ගන්න එකනට චේතෝ විමුක්ති කියනවා. ප්‍රඥාවෙන් තේරුම් ගන්න එකනට ප්‍රඥා විමුක්ති කියනවා. ප්‍රඥා විමුක්ති කර තේරුම් ගත්ත මනසට ප්‍රඥාව ඇත්තෙම නැහැ. මොකද ඒක උ ගලවලා දාලා ඉවරයි. චේතෝ විමුක්තිය තියෙන කාට සද්ධාව නැහැ. ਉਹ සද්ධාවෙන් වැටෙන ඒකත් ගලවලා දාලා ඉවරයි. තාම සද්ධාව තියෙනවා නම් සාම ප්‍රඥාව තියෙනවා නම් නිවන් ලැබලා නැහැ කියලා හුන්තම සාක්ෂිය. ලැබපු දවසේ එක්ක චේතෝ විමුක්තිය එක්ක පඤ්ඤා විමුක්තියෙන් අපි ওই තටමන තටමිල්ල අතහරිනවා. ආර්ය පරිශ්‍රණේ අතහරිනවා. ඇබ්බැහියට කරනවා. මේකෙන් කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ ඒ වුණත් ලොකු සංචින්න කාලේ කියනවා රහත් වුණත් කාලසටහනට වාඩි වෙනවා. දිනචරියාව කරනවා. වතපිලිවත කරනවා. ඒ කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ කරන්නේ මොකටද? මැරුණට පස්සේ මේකෙන් ආදර්ශයක් ඉතුරු වෙනවනේ. ඉන්නකම් කාලා බිල ජොලි කරලා හිටපු එක නෙවෙයි. ඉන්න කාලයක නෙවෙයි මැරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශයට වැඩි කරනවා. නිසා බුදුරජාණන්සේ බුදු වෙලත් භාවනා කරා. මහකාශ්‍යප මහරතන් වහන්සේ රහත් වෙලත් දුතංග 13ම රැක්කා. ඒ සියලු සාතන් වහන්සේලා තම තමන්ගේ වත පිළිවෙත කරලා මරණකම්ම කාලසටහනක් තිබ්බා. හැබැයි ඒ කාලසටහනේ ලැබෙන දෙයක් නැහැ. එතෙන්ට එනකන් ලැබෙන දෙයක් තියෙනවා. ඒ නිසා මේ නිවන ලැබුවත් ඒක පිළිබඳව නිවන මගේ මම නිවනේ මම මේ බලන්නේ නිවන් ආකල්පෙන් මම මේ බලන්නේ අනිවන් ආකල්පෙන් කිසිම ආකල්පයක් නැහැ. මොකද ඒක හාත්පසින්ම දන්න නිසා. හැබැයි මේ තදංග නිපුතිය මම පටන් ගත්තේ කතාව ඒකේ මූලික බීජය මූලික සුදුසුකම හැම කෙනෙක් ගාම තියෙන. කියන්නේ හැම කෙනෙක්ම නිවන් දැකලා තියෙන තදංග වශයෙන්. ඒ කෙනාට ඒක වික්ඛම්බන පටිපස්සබ්දි නිස්සරණ ආදි වශයෙන් මේ ඒ ලබන නිවන ඒ විමුක්තිය දියුණු පවුණු කරන වැඩ පිළිවෙල තමයි ප්‍රතිපදාව කියන්නේ. කාටවත් කියලා දෙන්න දෙයක් නැහැ. චිත්තක්ෂණ වශයෙන් හැම කෙනාම ආනාපාන හෝ අරමුණක් දැකලා තියෙනවා. අපිට තියෙන එක ඉදිරියට තියෙන ඒ අනිකුත් විමුක්ති රස තදංග විමුක්ති විකම්බන පටිපස්සද්දී නිස්සරණ ආදි වශයෙන් තියෙන ඒ විමුක්ති ටික දිනු කිරීමේ වැඩපිළිවෙලක් තියෙන. ඒකෙදී නිවන කියලා විශේෂයෙන්ම කරී ධානය යන දෙයක් ඇත්තේ නැහැ. එnde ende ende ඒක පිළිබඳව තියෙන බය අඩු වෙලා ඒක එදිනදා ජීවිතයේ දෙයක් බවට පත් වෙනවා දකින්නකොට තේරෙයි ඒ වාගේ නිවන් ලැබු පැත්තේ සෑහෙන පිරිසක් ලෝකේ ඉන්නවා. අපි බලන්නේ වැරදි චීන කන්නාඩියෙන් නිසා අපිටන යා උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරුවද කියලා අපිට හිතෙනවා. වතුර යවිදින්න ඕනේ කියලා හිතනවා. රැස්වි දෙන්න ඕනේ කියලා හිතනවා. එහෙම හිතන කට්ටිය නිසා තමයි අර ලැබපු කට්ටිය සාමාන්‍ය මිනිස් විදිහට ජීවත් වෙන්නේ. ඒක නිසා Taman වෙච්ච දවසට මේ ඒ බවටපත් වෙච්ච දවසට තේරෙයි නිවනවත් අබිරමණය කරන්න බෑ, කරන්නේ කරනවා නම් තාම සීක தත්ත්වදී. අසීක தත්ත්වේ නෑ. ඉතින් මේ රහතන් වහන්සේ නමක් මේ හතර 24ක් වස්තු කෙරෙහි සංකල්ප කෙරෙහි දක්වන ආකල්පයයි ਸਰුවචන් වහන්සේ. එකම දේ ਸਰුවචන්සේ පළවෙනි වතාවට ඒක ලෝකයාට කියලා දීමේ සම්මා සම්බුද්ධත්වයේ ලබනවා. පසේ බුදුරජාණන් වහන්සේ ලබනවා කියලා දෙන්න බෑ. රහතන් වහන්සේ රහත් බෝධියෙන් සමහරු කියලා දෙනවා අමාරු කියලා දෙන්නේ නැහැ. නමුත් ඒ කියර්ම කිසිලා කියලා දෙන කිසිම දක්ෂ කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධියට කිට්ටු කරන්න බෑ. ඒ නිසා මේ වාටි තුනක් දාලා පෘථග්ජන සීක අසීක කියලා තථාගත වාටියකුත් තියෙනවා මේ. තව වටයක් දාලා තියෙනවා. ඒකෙන් කියලා තියෙන්නේ මේක ඉස්සල්ලාම දැකලා ලෝකෙට හෙලි කිරුවේ සරුවච්චන් වහන්සේ. ඒ නිසා ඒකත් අර 24 ආකාරයටම පටවි ධාතුවේ ඉඳලා සබ්බං නිබ්බාණං කියන තැනට යනකම්ම ඒ විස්තරේ තියෙනවා පොඩිම පරිච්ඡේදයක් තියෙන. හැබැයි ලෝකේ තියෙන ලොකුම වටිනා වස්තුව. ඊටාම විස්තර වශයෙන් පෙන්වන්නේ පෘථජන භූමිය. ඒ තමයි කක්කම කෑල්ල. ඒක තමයි ගොඩක් රචනයේ තියෙන එක හැඩේ ගත්තොත් චෛත්‍යයක හැඩේ තියෙන. වැලි මළුව, සලපතල මළුව, දාගැබ, පේසාවල්ලු, දාගැබ ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කැරලි ගිහිල්ලා අන්තිමට කොතේ මුදුන ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒක තමයි උඩම තියෙන්නේ. ඒක තමයි වටිනම එක. නමුත් ධාතු ගර්භය තමයි ලොකුවට පේන්නේ තියෙන්නේ. ඒ නිසා අපි මේ ක්‍රමයෙන් එන්නේ එන්නේ එන්නේ ගෙවම් කරමින් යන ගමන නැතත් ප්‍රස්සාපු නිසා අපි දේශනා මෙතන නතර කරනවා. ආගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි උඩ ධර්ම දේශනා අධිකරණ චාරිත්‍රාක් හැටියට දේශනාවෙන් පස්සේ පොඩි සාකච්ඡාවක් සඳහා අවශ්‍යතාවයක් තියෙනවා නම් කාලය ගන්නවා. ඊයේ කමඨාන් සුද්ධ කරගන්නත් බැරි වුණා දවසේ වැඩ කටයුතු නිසා. ඒ නිසා කාට හරි මේ දේශනේ සම්බන්ධයෙන් හෝ කමඨාන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් හෝ සභාවට නගන්න ප්‍රශ්නයක් තියෙනවනම් ප්‍රකාශයක් තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා සාකච්ඡා ධර්ම සාකච්ඡායි නාමයෙන් මම මතක් කරනවා. සාමාන්‍ය සර්ජන විද්‍යාලයේ ප්‍රවාහන කරන අංශයට ප්‍රපංචයට උපන්චාප වෙනදා. ඒක තමයි. පුත්‍ත්‍ඥාන පුද්ගලයා තණ්හාමාන දිටි කියන තුනෙම ප්‍රපංච කරනවා. සෝවන් එච්චරකට <clears throat> දිටි නැහැ. අර සක්කාය දිටි අයින් වෙලා තියෙන නිසා තණ්හාමාන දිගේ ප්‍රපංච කරනවා. යාට තේරෙන්නේ නැහැ. අඬු තුනකින් අල්ලපු එක අඬු දෙකකින් අල්ලන්න හදනවා. අහු වෙනවා. අඬු තුන තිබ්බොත් නම් හරියටම අල්ලන්න පුළුවන්. නමුත් ඒක ඒ කෙනාට තේරෙනවද නැද්ද කියලා එහෙම නැත්නම් <clears throat> එයා ඇසුරු කරන කෙනාට තේරෙනවද නැද්ද කියලා තීන්දුව එන්නේ සුතමේ ඥාණයෙන් තමයි. සුතමේ ඥාණය තියෙන එකනට කියලා දෙන්න පුළුවන් කාට හරි. මමත් අල්ලනවා තමයි. අහුවෙන බව තේරෙනවා. නමුත් මේ අඬු තුනක් තිබුණ එකේ දෙකක් නැතුණා වගේ කියලා එච්චරම හරියටම බෑ. අර තේරෙනවා. මණික් වගේම රණ්ඩු කරනවා, දුවනවා, පයින්නවා, අල්ලගන්නවා. අල්ලගත්තට අර යාට සුතමේ ඥාණය නැත්තම් හිතන්නේ අපරාධේ අඬ තුනක් තිබුණා අඬක් කඩාගත්තා කියලා. හොඳට සුතුමේ ඥානෙ තියෙනවා නම් දන්නවා දැන් ඉස්සර වගේ අල්ලන්න කැටකම හිත තිබුණාට අහුවෙන්නේ ඒක ධර්මයේ ආරස්සාවක්. ඒ නිසා මල්ලේ දාගන්න ප්‍රමාණය අඩුයි. තුනෙන් එකට බහිනවා තුනෙන් දෙකට බහිනවා කියන එක නෙවෙයි. එයා අල්ලන්න ගියාම ලෙස්සන ගන්න වැඩි එයා වැලමිටින් අල්ලන්නේ. වැලමිටින් අල්ලනවා කියන එක දන්නවා. ඔය යන කෙනාගේ මෙතනින් අල්ලා කියනවා කැම ටිකක් කන්න දෙන්න කියලා. ලෙස්සලා යනවනේ. අතින් අල්ලුවොත් අල්ලලා ගන්න පුළුවන්. අතින් අල්ලන්නේ යන මනුස්සයාගේ වැලමිටෙන් අල්ලන්නේ. අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැන කියලා පන්න සිංහලයා දැනගත්තේ තමයි ආරාධනාව එන තාලෙන් දන්නවා දූත මේවරෙන් දන්නවා කාලා තියෙන මොන සර්පයාද කියලා. දූතයා දැකලා කියන්නේ. ඒ වගේ තමයි කතා කරන ලීලාවෙන් තේරෙනවා මේ මනුස්සයා මේ මේ කතා කරන්නේ මොකද්ද කියන එක කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා වචන දෙක කතා කරනකොට තියෙනවා. ඉතින් අර කෙනා ඇත්තට එක්ක දන්නේ නැහැ එහෙම නැත්නම් එයා හිතන්නේ ඒක යාගේ දක්ෂකමක් කියලා නැහැ. සෝවන් වෙච්ච කෙනාගේ මේ එයාට ආශාව තිබුණත් ක්‍රියාත්මක වුණත් අහුවෙන්නේ අඬු දෙකකට විතරයි. ප්‍රපංච වලින් තුනෙන් එකක් කපලා ගිහිලා කියලා වගේ සාමාන්‍ය අංක ගණිතය හැටියට කියන්නේ. නාස්තික පැත්තක් උච්ඡේද පැත්තක් කතා කරනවා. ඒ නිසා <clears throat> සූත්‍ර පිටකේ තියෙනවා විනය පිටකේ අටුවාව පටන් ගන්න එතනින් නෑ විනය පිටකේම පටන් ගන්න එතනින් වේරංජ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දොස් කියනවා. වචන හතකින් දොස් කියනවා. උච්චේදම් පඤ්ඤායති විභව පඤ්ඤායති අරතර අරතරසෝ ආදි වශයෙන් කියලා කිසිම දෙයක හොඳක් දකින්නේ නැහැ. නාස්තියක් විභවයක් පනවනවා කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා තියෙන සේරම දුක් නම් තියෙන සේරම ගැට නම් ඉතින් විභාවේ කියන්නේ මම දකින විදිහට හොඳ එකයි. හැබැයි උඹ කියන විභාවේ නෙවෙයි මම මේ කතා කරන්නේ. කියලා එක ලස්සන බුදුරජාණන් සඳහන් කරනවා අද ඒ විරංජ බ්‍රාහ්මණයා කරපු හැම චෝදනාවක්ම බෞද්ධයා විසින් බුදුහාමුදුරන්ට කරනවාද? ඒ විනය පිටකේ පිටකේ මේ කවුරුර ගේන්නකෝ පාරදීක පාළියේ. මේ ඒක හරි වටිනවා ඒක. මේ වේරංජ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුජානකසේ කෙලිම චෝදනා කරන්නේ දැකලා අත් දැකලා වැඩි හිටියෙකුට ගරු කරන්නේ නැහැ ඉසබෙන කිරිපිච්ච මිනිහට ආසනයක් දෙන්නේ නැහැ පෙර ගමන් යන්නේ නැහැ පසු ගමන් යන්නේ නැහැ මම දැකලා තිබ්බ මම අද තමයි ඇස් දෙකට දැක්කේ එයා හොඳටම මේ මේ මේ අපේ කවුද මේ කොණ්ඩයා වාගේ හිතටම පරණ බමුණේ ඉතින් නෑ මේ මේ කලුකෙස් තියෙන බුදුජානනාන්තේ අර මනුස්සය එනකොට නැගිටින්නේ නැහැ ආසනයක් දෙන්නෙත් නැහැ. ඒකට බනින්නේ. බැලලා කියන කිසිම ගුණයක් නැති, චාරයක් නැති විෂ විභව දෙයක් කතා කරන්නේ. ඒකට පුත්‍රයන්ස ලස්සනට උත්තර දෙනවා. අද බව බුද්ධ ආගමට ඒක හරි ප්‍රශ්නයක් කරා. මුළුත් අනිත් හැම ආගමකින්ම දෙයයන්ාන්සේ දේවල් ගෙනත් දෙද්දී අපේ එකේ තියෙනවා තීන හැටියක් ඔක්කොම කක්කා කියලා. එතකොට ඒක නාස්තික දෘෂ්ටියක් විදිහට තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ඒ වචන ටිකයි මම මේ කියන්නේ අරස රූපෝ බවං ගෝතමෝති බුදුන් කියනවා ඒක කියලා තියෙන්නේ රස විරෝධී බුදුහාමුදුර රස විරෝධී කියලා බමුණ බුදුරජාණන් චෝදනා වචනයක් කියනවා නිබ්බෝගෝ භගවෝ ගෝතමෝති බවත් ගතම පරිභෝග රහිතයෝය කන්සියුමරයිසේෂන් නෑ ඒක අනිත් පැත්ත කන්සර්වටිව් එහෙම නැත්නම් ස්ටින්ජි ස්ටින්ජි අක්‍රීය වාදෝ බවත් ගෞතමෝති ක්‍රියාවාදී නිර්මාණශීලී ප්‍රගතිශීලී නෑ බුදුහාමුදුරුවෝ කියලා බයිනෝ. උච්ඡේදවාදෝ භවත් ගෞතමෝති. උච්ඡේදවාදෝ කියලා කියන්නේ සියල්ලම විනාශ වෙන බවට ප්‍රකාශ කරන කෙනෙක්. අදන පැත්තක් නෑ. ජේගුච්චි ජුගුප්සා ජනක දෙයක් කතා කරන ජුගුප්සා කරන ධර්මයක් දේශනා කරනවා. වේනයිකෝ හැම කෙනාම විනේනේ කරන්න හදනවා. හැම කෙනාටම කියනවා තමන් රකින්න විනයෙන් තමයි රැකෙන්නේ දෙයයන් ආශාත්තත් වස්තුවකින් භෝගිකත් නෙවෙයි. තපස්සී. නිතරම අපි ජීවිතයක් ගත කරන කතා කරනවා. තපස් බවක්. අපගබ්බෝ. ඒක මේ අටුවාචාන් වහන්සේත් පොඩ්ඩක් මේ අපගර්භයෝයි කියලා තියෙනවා ගබ්ස කරන වර්ණයක් කියන්නේ. ඉතින් මැදපු ගමන් කට්ටිය කැමති නෑ මේක මේ. පෞල් සංවිධානය ගැන කියනවා වගේ නැත්නම් මේ වාසෙක්තමි ඔපරේෂන් එක කරනවා. එහෙම නැත්නම් අර වඳ පෙති දෙනවා වගේ. ඉතින් අපගබ්බ කියලා මේකේ දාලා තියෙන්නේ. ඒ ඔක්කොගෙම කියලා කියන්නේ මේ උච්ඡේදවාදී කියලා කියන්නේ විභව තණ්හාව. භව තණ්හාව නෙවෙයි. ඉතින් ඒ ඒ වචන රාශියම බැනලා ඒකෙන් තමයි මේ පොත පටන් ගන්න මේ මම කියවන්නේ පොතේ හතරවෙනි පිටුව. බොරු නෑ හොර නෑ වංචා නෑ. වේරංජක්කාණ්ඩේ කියවනකොටම ඉස්සල්ලාම දවසේ පොත කියවනකොටම මට තේරුණා මයි ළඟ ඇතුලේ තිබුණේ තුප්පහි ගතිය තමයි මේ කතා කරන්නේ. මේ කවුරු මොන නිර්මාණශීලියක් කතා කරත් කවුරු ප්‍රගමනයක් කතා කරත් ඒගොල්ලෝ සුසාන වඩඩකයෝ අපාය වඩඩකයෝ. මේ Tamange වැඩක් කරගෙන අපගබ්බෝ අර්ථ රසෝ උච්ඡේදවාදෝ කියනකොට බයින මූණට බයින වෙලා. මා මුස්පේන්තුයි කියලා අනේ සාදු. මෙතෙන් තමයි වේරංජකාණ්ඩේ පළවෙනි පිටුව. ඔන්න බොරු නෑ හොර නෑ. මෙන්න දෙවෙනි පිටුව. නැත්තම් තුන හතර පිටු දෙක මෙන්න සිංහල මෙන්න මෙන්න පාලි මෙන්න සිංහල කියවලා බලන්න අපි අපේ කන්නාඩියේ පේන ප්‍රතිබිම්බයට බනින්න. Taman tamange කන්නාඩියේ පේන ප්‍රතිබිම්බයට මූණට කෙල ගහන කතාවක් තියෙන්නේ. මේක ලස්සනට hina වෙලා බුදුරජාණන්සේ ඔක්කොටම උත්තර දෙනවා අද ලෝකේ ඉන්න ප්‍රධාන විද්‍යාඥයා ගෙනාවොත් පියෙන් අල්ල මරන්න පුළුවන්. මු මේ පහම නිෂ්ප්‍රභ කරන්න හදනවා. අපි නිර්මාණශීලී, අපි ප්‍රගතිශීලී, අපි මානව හිතවාදී, අපි මේ ජාතිය බෝ කරන්න හදනවා. ඒවට අපිට ලකුණු ලැබෙනවා. විභාගයේ මෙවට අනිත් පැත්ත උත්තර ලිව්වොත්. මෙව එහෙම ලිව්වොත් ඉතින් බුදුරජාණන්සේ මතක් කරනවා එහෙව් මෝඩයෙකුට මම නැගිට්ටොත් පෙර ගමන් ගියොත් වැන්දොත් උඹේ ඔළුව හත් කඩකට පැලෙනවා කියලා. උඹට අනුකම්පාවෙන් තමයි නැගිටින්න නැතුව හිටියේ කියලා කියනවා. මොනවත් නැහැ. මේ ටික ඇයි අපේ මේ නිකාය ලොකු ආමඳුරු කියවන්නේ නැත්තේ? ඒගොල්ල තමයි මේ මේ මේ මේ මම හොර නැහැ බොරු නැහැ වංචා නැහැ හරිද? මේකේ ඉන්නවා ජනාධිපති ඉන්නවා අග්‍රාණ්ඩු අගමැති ඉන්නවා. සංස්කාරක නිවේදනයක් තියෙනවා. මෙන්න කෙලිකාරයෝ ටික. ත්‍රිපිටකේ ලියපු ලොකු හාමුදුරන්ගේ ලයිස්ට්ුවම තියෙනවා. ත්‍රිපිටක ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයේ. ලෝකේ ඉන්න හොඳම ටික මේ. බික්ක බෝධිත් කියනවා එන කවුරක්වත් ලෝකෙ මෙච්චර ලස්සන නැහැ කියලා. නමුත් මේගොල්ල මේක මේක කියවන්නේ නැහැ. ඒක තියා සාමාන්‍ය නායකත්වයක් ගත්ත කෙනෙක්වත් කියවන්නේ නැහැ. අපි මේ කට්ටිය යොමු කරන්නේ කොහටද කියලා නායකයා දන්නේ නැහැ. නායකයා මේ ටික වහලා මේ කට්ටියට සුභාසින්තරද ගෙනත් දෙන්නයි, දියුණුව ලැබලා දෙන්නයි, නිර්මාණශීලීත්වයක් ඇති කරන්නයි කතා කරන්නේ. ඉතින් ඒක හොඳට පේනවා මෑත කාලේදී දියුණු වෙච්ච පන්සල් වල තියෙන ස්වභාවය, ආරණ්‍ය වල ස්වභාවය මොනවද දියුණු කරන්න කියලා. ඉතින් ඒක මේ හරිම සබාවක කියවන අන්තිම භයානකයි අද. පිටින් නෙවෙයි වාදේ අපිට ගුටි කන්න වෙන්නේ. ඊයේ කෙනෙක් කතා කරලා කියනවා මේ අපේ 12 වෙනි කොන්ෆරන්ස් එකට සතියේ තියෙන ආදීනාව පැත්ත කතා කරමු කියලා. මොකද මොකාද ආදීනාව පෙන්වන්නේ කියලා ඇහුවා. දැන් හරියට මම ඒ සේරම බටහිරේ අපි අවුරුදු 3ක් ලංකාවේ සතිය පාත්තල තියෙන එක එක්කත් විරුද්ධ වෙලා නැහැ. ඒකායනෝ අයම් බිකවේ මග්ගෝ කියලා මේ බුදුහාමුදුරු කියපු දෙයටද මේ ඔයගොල්ලෝ කතා කරන්නේ? ඔව්වද කොන්ෆරන්ස් වලට කතා කරන්නේ? ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න කියන්නේ මං එන්නම් කිව්වා ඉස්සරහට. ඔව් අපි දේශකයෝ දාලා කරන්න ඕන දේවල් නෙවෙයි. මොකට අපි ඊළඟට පරිප්පු කන්නේ? සතියෙමයි උත්තරේ. ඒකට ආලවට්ට මොනවත් නැහැ. ඒක කරන්න බෑ. බොරු කාර්යයට කරන්න බෑ. නිකම්ම නේද තේරෙනවා. නිකන් නිකන් ඉන්නවා කියන්නේ සතිය තමයි. ඉතින් හදන්න වැඩන්ට යන වෙනකොට උච්ඡේද වාදයක් කියලා තමයි කියන්නේ. මත ඒක නෙවෙයි උච්ඡේදවාදී කියන්නේ. උච්ඡේදවාදී කියලා කියන්නේ සීදී නසා ගැනීම සහ අන්තිම අන්තවාදී වශයෙන් අනුමරනවා. ඒක මේ හැම කෙනෙක්ගේම ඇඟේ තියෙන එකක්. භව දෘෂ්ටියට සාපේක්ෂව උච්ඡේද දෘෂ්ටිය. නමුත් මේක උච්ඡේදවාදයේ විභව දෘෂ්ටිය නෙවෙයි කියලා බුදුචානන්සේගේ උත්තරේ තියෙනවා. ආසයන් අයිබෝධන කරනකොට අනේක අර බුද්ධන් සරණක් ගත්තාම බුදුහාමුදුරන් සරණ ගිහිල්ලා ඊට පස්සේ ධර්ම සරණ සම්මා සම්මිලා ඊපස්සේ මේ වගේ දේවල් හම් වෙන හම් වේවා නිවන් දකින්න ලැබේවා එහෙම නැත්නම් ගොඩක් වෙලාට ප්‍රාර්ථනා කරනවා සැනසීමක් ලැබෙන්න කියලා. ඒකට බුදුහාමුදුරන් එහෙම නැත්නම් සංඝයා කියලා ගත්තාම නිවන් දැකපු පිරිසක් එහෙම නැත්නම් සරණක් යන මේ ලෝකෙ දෙයක් නැහැ කියලා දන්න පිරිසක්. සරණ කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ. මොකද්ද සරණ කියලා කියන්නේ විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ නිවන කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ කියන එක ලාභයි දන්නවට වැඩියි. අපි දන්නේ නැහැ. දන්නකන් තමයි ඔබ සරණ යන්නේ. දැනගත්තට පස්සේ කාගේ සරණ යන්නේ? අසද්දෝ කියන්නේ ඒකයි. නිවන් දැකට පස්සේ වන්දනාවට යන්නේ නැහැ. හුඟ දෙනෙක් මේ ඇත බලනකොට කට්ටිය නිවන් දැකලා ඉන්නේ. රැස දවසට නිවන් දැකලා රැස නැති දවසට නිවන් සරණ යනවා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. නිවන් දැක්කට පස්සේ චාරිත්‍රයට යනවා නායකත්වයේ ගන්නවා. ඒ මොකටද මේක ඉතුරු කරලා යන ආදර්ශයට. ලොකු සංශේ මේ පාර මෙතනද ඒ දවස්වල රුපියල් 18000ක් ගියා. රෝදපුටු කරත්තේ හදන්න. හදලා මෙතෙන්ද ගෙනලා නැතර කරා. ඊට පස්සේ ලොකු සංශේ 25 කුටියට ගියා. ඉතින් 25 කුටියේ ඉඳලා විහාරයට යනකම් කරත්තේ පාර හදාගත්තා. යන්න තියා හෙල්ලෙන්න බෑ. මම 5යි 45ට ලොකු සංශේ කාවට එන්න ඕනේ. ඇවිල්ලා සූදානම් කරලා කරත්තර හොද පුටුවේ ගිනියන්න ඕන ලොකු සාන්තේ විහාරේ ගාවට. විහාරේ ඉඳලා ඒ ටික චෛත් මේ බෝධින්නාංශලා ගන්න පයින් යනවා. ඉතින් කට්ටිය පුටුවක් ගෙනත් දීලා තිනවා වටින්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. මට ආසයි මේ වන්දනා කරනවා බලාගෙන ඉන්න කියලා ඉඳගෙන ඉන්නවා. එක දවසක් මේ ස්මාරකයට පල්ලෙයින් මගේ අතේ කරෙත් මල්ලත් එල්ලෙනවා. වහිනවා කුඩෙත් එල්ලිලා රෝද පුටුව තල්ලු කරන යනවා මට යන්න බෑ. මම එතකොට එතකොට අවුරුදු කියන්නේ 91 විතර ඇති. එතකොට මට අවුරුදු 40යි. ඥානන් සාරේ මෙතන ඉඳලා ඥාන දහමර කියන්නේ කවුද දැකලා තියෙනවද මන්ද අන්තිම කෙට්ටුයි. ඇවිල්ලා පිටිපස්සෙන් කුඩේ අයින් කරා. අත ගලවන්න කියලා බෑග් එක අරගත්තා. දැන් ආයසුතුන් කරගෙන යන්න මට උඩට වැඩි තල්ලු කරන්න බෑ කිව්වා. තල්ලු කරන්න බෑ මට. ඒත් ලොකු සාංශේ වන්දනාවට ආවා. ඒ මොකටද ඒ? අති අති තියෙනකම් මේ දෙක කියලා තිබු බුදුන්ට වැඳපල්ලා. දවසට එක සැරයක්. තුන් සැරේ වඳින්න කියලා තියෙන ගල් දුවේ. එක සැරයක්වත් වඳින්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය නිවන් දැකලා වෙන්නද කියලා මම සන්තෝෂෙන් ජීවත් වෙනවා. කමක් නිවන් දැකට පස්සේ ඕනේ නැහැ නේ සද්දාවක් නැහැ නේ. ඉතින් ඒ වැස්ස නිසා නිවන් දකින්න. බඩපිරිලා කියලා නිවන් දකින්න. ඒ කුසීත වස්තු අටම අරගෙන නිවන් දැකලා වගේ ජීවත් වෙනවා. ඉතින් ලොකු ශාන්තිය ආදර්ශයේ කෙරුවේ මම දවස බලයිටියා මෙතනින් ඇවිල්ලා මේ ජනේලෙ මෙතන තමයි ලොකු ශාන්තිය වැඩ හිටියේ. එළියට යනවා මොකද්දෝ ගෙනත් තියෙනවා. මේ පැත්තෙන් එනවා මොකද්ද කියලා. මම ඉතින් බලාගෙන හිටියා. මේ වෙතෙල්ල අතෙන් යනකම සක්මන. ඊට පස්සේ දැන් වෙවුල වෙවුල වෙලා එන බර එකක් ගෙනලා අර කුඩ තිබ්බා. මම විජහට කරගන්න දෙන්න පෑන්න. ලොකු සංජය බයි ලැබුවා කොහේ ඉඳලා දාවි කියලා. බලනකොට මේ පඩිය උඩ ලේන්සුවක් කියලා ඒකට කුෂන් එකක් තියෙලා ඊට පස්සේ මැටි බුදු පිළිමයක් ගෙනත් තියෙනවා. අත් දෙකෙම වෙවුල වෙවුලා මේක උඩ. ඉතින් මං කිව්වා මම කට හොඳ නැහැනේ. ওই දේ මට කිව්වනම් මං කරනවනේ. නෑ මේ නැවතිල්ලේ වැඩක් කරනකොට ගොඩක් වෙලා සති චිත්තක්ෂණේ හිටිනවා කිව්වා. මම මේ බුදුහාමුදුරගෙනලා මේ padi උඩ තියනවා මට පේන්න. ඇඳේ ඉඳගෙන පේන්න වැදගෙන ඉන්නවා. උඹව නම් ඔබට අට්ටක් ගාලා කරනවා. මම කරන්නේත් ඔය බුදුහාමුදුරගේ බුදු ලොකුහාමුදුරගේ සද්දාවෙන් නෙවෙයිනේ. සිමෙන්ති කොටයක් ගෙනත් තිබ්බාට කිව්වා තිබ්බා ඉච්චරේ මම කරන්නේ. ඊට වැඩිය හොඳයි ඔබ ස්තුතියි මගේ වැඩේ මම කරගන්නවා. ওই ඉන්න කාමරෙත් තියාගත්තා. ඒ කියන්නේ ඒ සාංශිකේ තියෙන ගතිය ඒ සාංශේ පෙන්නනවා. මේ තියෙන සද්ධාව. ඒ නිසා පුළුවන් තරම් අපි එතෙන්ට යනකම් ඒ සද්ධාව තියාගමු. හැබැයි නිවන් දැකට පස්සේ ඒක නැති උනායි කියන එක වළක්වන්න යන්න එපා. ඒක පොතේ කියලා තියෙන එක. නිවන් දකින්න නැතුව මේ දේ කරනවා නම් ඉතින් නමක් දෙන්න වෙනවා. ඒක ඡට ගතිය, ඒක මායාවී ගතිය, ඒක වංචනික ස්වභාවය කියලා. මම ওই 19 ආමතුරන්ට කියනවා එක දවසක් වරෙන් මේ පොයගෙට බැරි නෑනේ. බැරි නෑනේ. ඇඳක තියලා ගෙනවත් අපි ගේනවා. මේවා ෂටගති. මේ පයින් යනවා බේත් ගේන්නේ. පයින් යනවා නාතගනේ. එක දවසක් වරෙන්කො සංඝයාට ගෞරව කරලා ලස්සනයිනේ වැඩේ. එළියට ගියාට පස්සේ මට තේරෙනවා මාස 3ක් සංඝයා දකින්න නෑ මාස 3ක් පෝය කරන්න නෑ. ආසාවෙන් ඉන්නවා දෙන්නේ නෑ, ගන්නෑ, කරන්නේ නෑ. මෙතෙන් ඇවිල්ලා සංඝයාගා වැඩ වාඩි ඉඳගත්තට පස්සේ මාළුවා වතුරට දැම්මා වගේ ඉබ්බදියට දැම්මා වගේ කොච්චර සතුටක්ද තියෙන්නේ. ඉතින් ඒ ගති අපි මේ සද්ධාව නිසා හෝ මරණයට පස්සේ පෙන්න ආදර්ශ නිසා හෝ කරපු එක අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙනනේ අපි මේ කරන්නේ එක අවුරුදු 100නේ වැඩිම වුණොත් ඒ වෙලාවේදී ඒ චාරිත්‍රය කරන්න හැමදේනම කරන්නේ කරන්න එපා ඉන්න තැන චාරිත්‍රය කරන්න බැරි නම් මං කියන්නේ ප්‍රොටෙස්ට් කරනවා කියන්නේ. තන ඉඳගෙන ඒ චාරිත්‍ර කරන්නේ නැත්නම් එතන ඒක විරෝධය පෑමක්. නිහඬ විරෝධය බෑ අපේට අයිතිවාසිකම තියෙනවා. ඉන්නවනේ බත් කෑවනම් ගොන් ගහපම් බඩෝ. අහලා තිනොද අඬහැරි. කමතර ගියා නම් මුත්තේට්ටු ගාන ගොන් ගහපම් බුදියන්න දෙන්නේ නැහැ. හරක් කෙලවනවා පිට උඩට. ඌ ඉතින් නැගිටලා බඩ අතකා කියනවා බත් කෑවනම් ගොන් ගහපම් බඩෝ කියලා බඩ අතකා හරක් කෙලවනවා. ඒ නිසා මේ සංගයත් එක්ක ඉන්නකොට ගැළතීගෙන ඉන්න එකම ඒ කියන්නේ වැඩ කරන පිරිසක් ළඟ ඉන්න එකම ලාභයක්. ඒක සද්ධාවද ඇත්තටම ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා නැත්නම් මොරාලි මොරාල් එකද මම දන්නේ නැහැ මට නම් තනියම ඉන්නම බෑ භාවනා කරලා කවදාකවත් කරන්න බෑ තනියම බුද්ධිය ගන්න ඉඳා වැටෙනවා සෙනඟ මැද ඉන්න <clears throat> සෙනඟ මැද ඉන්නවා බෙදාගෙන කන්න හරි ආසයි තනියම කරන්න බෑ මට මං මං තනියම භාවනා කරන්න කියන කවදාකවත් මට වෙන්නේ මං ওই පිරිසට එන්න කියන්නේ මට භාවනා කරන්න ඕනේ දැන් ධම්මදින්ට අමුගෙන මට තනියම භාවනා කරන්න බෑ එසම භාවනා මධ්‍යස්ථානක් හැදුවේ මේ පිරිස එන්න මම ඔක්කොම දෙන්නම්. ඉතින් එන්න මාත් එනවා. එතකොට මට ගැම්මක් තියෙනවා කියලා. ඉතින් හුඟව දෙනෙක් ඒට විරුද්ධ නැත්තම් වෙනස් අදහස් ඇති. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ශාසනය පවතින එතන. එතකොට අපි බුදුන් ගෞරවයක් තියෙනවා. ඒක සද්ධාව ඇතිවද හෝ නැතිවද නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ චාරිත්‍රය කරනවා. නිවන් දකින්න දකින්න ඒක නොකිරුවයි කියලා ලැජ්ජාවක් එන්නේ. හැබැයි ලද හැම වෙලාවෙම ගිහිලා කරනවා. ඉතින් අපි එහෙමනම් ඊතාවතා ජාති ගාතජනා කිරීමෙන් අපේ සචිවාරේ නිමාව සටහන් කරමු. ඊතාවතා ච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ